හොඳයි හැමදෙනාටම තෙරුවන් සරණයි. අද 2018 දෙසැම්බර් මාසේ 18 වෙනි අඟහරුවාදා ශ්‍රී ලංකා විරාම සාසනිකමාරට ආරම්භ වී යුතු වැඩසටහනටයි අපි එකතු වෙන්නේ. අදත් අප කෙරෙහි ඉමහත් අනුකම්පාවෙන් ශ්‍රී ලංකාවේ සිට සම්බන්ධ වෙනවා පූජ්‍යපාද අලව්වේ අනෝමදස්සි ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේව සවනට සිසිලස වෙනුවෙන් මා ඉතාමත් ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම ඔබ වහන්සේට ගෞරවයෙන් යොමු වෙනවා.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 ශ්‍රද්ධාවන්ත පින්වතුනි වෙනද වගේම අද දවසේත් මේ පින්වතුන් සූදානම් වන්නේ බුදුරජාන් වහන්සේ දේශනා කරන්නට යෙදුන උතුම් බුද්ධ වචනයක් අපේ ජීවිතයේ තුල ඉගෙන ගැනීම සඳහා බුදුරජාන් වහන්සේ පෙන්වා දාළ ධර්මය නවංග ශාස්ත්‍රීය ශාසනයෙන් යුක්තයි සුත්තගය ව්‍යාකරණ උදාන ඉති උත්තක ධම්මපද අභූත ධම්ම ජාතක ආදී වශයෙන් ඉතින් මේ නවාංග ශාස්ත්‍රීය ශාසනයේ අන්තර්ගත දේශනා අපට මූලික බුද්ධ වචනයත් එක්ක ඉගෙන ගන්න පුළුවන්කම ලැබීම අපට මේ මිනිසත් භාව තුළදී ලබාගත් උතුම් වටිනා අවස්ථාවක් වෙනවා. සවන් සිසිල සජීවි දහම් සාකච්ඡා ඔස්සේ අපි කතා කරමින් සිටි මජ්ක්‍ධිම නිකාය උතුම් ග්‍රන්ථ රත්නයේ ඒ සූත්‍ර දේශනා අපි අදත් අනික් සූත්‍රේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. පළමු ධර්ම සංගායනාව තුළදී මහා කශ්‍යප මහරහතන් වහන්සේ ප්‍රධාන කරගෙන පැවති ඒ රහතන් වහන්සේලාගේ සංගායනාවේදී මධ්‍යම ප්‍රමාණයේ අන්තර්ගත දේශනා මජ්ක්‍ධිම නිකාය කියන කොටසක් හැටියට සම්පින්ඩණය කරලා ඒක දරාගෙන ආව විදිහ තමයි මේ මජ්ක්‍ධිම නිකාය තුළ තියෙන්නේ. ඉතින් අපිට මේ බුද්ධ වචනය තුළ කුමක්ද පැහැදිලි කරන්නේ කියන කාරණාව අපි මුලින්ම තේරුම් ගනිමු. ආකාංකේය සූත්‍රය. අපි ගිය සැරේ අනංගන සූත්‍රය කතා කරා. අද තියෙන්නේ ආකාංකේය සූත්‍රය. ආකාංකය කියලා කියන්නේ අපේක්ෂාවෙන් නැත කැමති වෙනවා බලාපොරොත්තු වෙනවා අන්න ඒ වගේ අදහසක් තමයි ආකාංකයේ සූත්‍රයේ ආකාංකය කියන කාරණාවේ තේරුම. ඒ කාලේ භාග්‍යතුන් වහන්සේ වැඩ සිටියේ සවැත් නුවර ජේතවනාරාමේ. කතරකෝ භගවා බික්ඛෝ ආමන්තේසි බික්ඛවෝති බදන්තේතේ බික්ඛෝ භගවතෝ පච්චස්සෝසු භගවා ඊතදවෝච. භික්ෂුන් වහන්සේලා අමතරව මහණෙනි කියලා භික්ෂුන් වහන්සේලා ස්වාමීනි කියලා පිළිතුරු දුන්නාට පස්සේ භාග්‍යතුන් වහන්සේ මෙන්න මේක වදාරනවා. සම්පන්න සීලා භික්කවේ විහෙරත සම්පන්න පාතිමොක්ඛා පාතිමොක්ඛ සංවර සංවතා විහෙරත ආචාර ගෝචර සම්පන්නා අනුමත්තේසු වජ්ජේසු බහදස්සීවා සමාදාය සික්ඛත සික්ඛාපදේසු බුදුරණවහන්සේ පැහැදිලි කරනවා භික්ෂූන්ට මහණෙනි නුඹලා සීල සම්පන්න වාසය කරන එක සිල්වත්ව වාසය කරන්න. ඒ වගේම මේ ප්‍රාතිමොක්ෂ සංවර සීලයෙන් යුක්තව වාසය කරන්න. ප්‍රාතිමොක්ෂ සංවර සීලයෙන් යුක්තව වාසය කරනකොට ආචාර ගෝචර සම්පන්න භාවය ඇති වෙනවා. ආචාර ගෝචර භාවයෙන් යුක්ත වෙනවා. ඒ වගේම කුඩා වරදෙහි පවා බය දකිමින් වාසය කරන්න ඒ වගේම සමාදන් වුණ ශික්ෂාපදයන්හි හික්මෙන්න කියලා බුදුරජාණන් වහන්සේ භික්ෂුවන් අමතලා දේශනා කරනවා. එතකොට මේ පැහැදිලි කරපු කාරණාව තුළ තියෙන්නේ සම්පූර්ණයෙන්ම මේ සීලය පිළිබඳවයි විග්‍රහ කරලා පෙන්වන්නේ. සීල සම්පන්න වෙන්න කියනවා කොහොමද සීල සම්පන්න වෙන්නේ? ප්‍රාතිමෝක්ෂ සංවර සීලයෙන් යුක්ත වෙන්න කියනවා. එතකොට ප්‍රාතිමෝක්ෂ සංවර සීලයෙන් යුක්ත වෙනවා කියලා කියන්නේ ප්‍රාතිමෝක්ඛ සංවර සීලය බුදුරණවහන්සේ භික්ෂු සම්පන්න භික්ෂුන් වහන්සේලා උදෙසා පනවවදාලේ ශික්ෂා පදයක්. එහෙම ප්‍රාතිමෝක්ඛ සංවර සීලයෙන් යුක්ත වෙනකොට එහෙම වාසය කරන කෙනාට මේ ආචාර ගෝචර සම්පන්න කියන්නේ අවතුම් පැවතුම් පිළිබඳව තියෙන ඒ ආචාර ගෝචර ස්වභාවයත් එයා තුළ ඇති වෙන්නට ඕන. ඒ වගේම සමාදන් වන ශික්ෂා පදයක් රකින්නට ඕනේ. පුංචි වරදේ පවා බිය දකින්න වාසය කරන්න කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා. මේ ශාසනයට යොමු වීමේ මූලාරම්භය තමයි සීලය. භික්ෂුත්වය කියලා කියන්නේ සාමණේරත්වයේදීත් සාමණේර බව ලැබෙන්නේ තෙරුවන් සරණ ගිහිල්ලා සීලයක පිළිපදුණාම. භික්ෂුත්වය ලැබෙන්නේ සංඝයා විසින් සම්මත කරනවා මෙයා භික්ෂුවක් කියලා එතනදිත් භික්ෂුවක් බවට පත් වෙන්නේ ඒ සීලය පාදක කරගෙන එතනදී බුදුරයන් වහන්සේ පැහැදිලි කරනවා මූලික පරාජික හතර පැහැදිලි කිරීම ඒ අවස්ථාවේ කළ යුතුයි කියලා. මොකද භික්ෂුත්වයේ සම්පූර්ණයෙන් මේ සීලය මතමයි තියෙන්නේ. සීලය අයින් වුණා නම් භික්ෂුත්වේ නැහැ. සීලයේ තියෙන ප්‍රධාන ශික්ෂාපද හතරක් තියෙනවා භික්ෂුවට. ඒ ශික්ෂාපද හතරෙන් එකක් හරි කරනොත් එයාට කියනවා පෙරදුනා කියලා. භික්ෂුත්වයෙන් පෙරදුනා. පරාජිකා බවට පත් වුණා. යාට ආයේ මේ මනුස්ස ලෝකයේ ඉන්න තාකල් නැවත භික්ෂුත්වයක් ලබා ගන්න බෑ. එතකොට භික්ෂුත්වයක් ලබා ගැනීම භික්ෂුත්වයක සිටීම ඒ වගේම උපාසක කියන කාරණාවත් පංචශීල රැකීමත් එක්ක තියෙන්නේ. එතකොට මේ කරුණ නැත්තම් උපාසක සහ භික්ෂු කියන උපාසිකා සහ භික්ෂුණී කියන ඒක ඊවහාරය දෙන්නේ නැහැ. එවැනි අයට තමයි බුදුරණන් වහන්සේගේ ධර්ම මාර්ගය තියෙන්නේ. හැබැයි ඒ ස්වභාවයට පත්වෙච්ච පමණින්ම ධර්ම මාර්ගයට යොමු වෙන්නේ නැද ගොඩක් අය වරද්දවගෙන ඉන්නවා. එතනින් එතෙන්ට යමු වුණාම එතනින් පස්සේ ඊටු ටික සිදු වෙනවා කියලා. නමුත් එහෙම සිදුවෙන කාරණාවක් නෙමෙයි. එහෙම සිදුවෙනවා නම් ඒ කාලේ හිටපු සියලු භික්ෂු සිල්වත් වෙච්ච සියලු භික්ෂුන් රහත් වෙන්නට ඕනේ. දැන් සිල්වත් භාවයක් නැත්නම් 이르දි ලබා ගන්න බෑ. දෙවියන් 이르දි ලබා ගත්තා නිරේගී. එතකොට එහෙනම් ඒ සීලය යුක්ත කෙනාට තමයි එතනින් ගියා මාර්ගය තියෙන්නේ. හැබැයි සිල්වත් වෙච්ච පමණින් සිදු වෙන්නේ නැහැ. ඒකට හොඳ උදාහරණයක් තියෙනවා සංයුත්ත නිකායේ සීල සූත්‍රයේ සිල්වන්තයා කුමද්ද කර යුත්තේ? අන්න සිල්වන්ත කෙනා, ඒ කියන්නේ සිල්වත් වෙලා තමයි මේකට යන්නේ. හැබැයි සිල්වත් වුණ පමණින් වෙන්නේ නැහැ. සිල්වත් කෙනා තව කරන්න වැඩක් තියෙනවා. අර සිල්වත් කෙනා කළ යුතුයි පංච උපාදානස්කන්ධයේ උදේවය දැකීම. නැත්නම් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් රෝග ගණ්ඩ මෙන්න මේ විදිහට දැකීමෙන් තමයි එයා සෝතාපන්න වෙනවා. මෙන්න මේ විදිහට විග්‍රහ කරලා පෙන්නනවා. එහෙනම් සිල්වත් කෙනාට තව වැඩක් වැඩපිළිවෙලක් තියෙනවා. දැන් මෙතන බුදුරණවහන්සේ වෙන පරියායක් මේ විග්‍රහ කරලා පෙන්නන්නේ මුලින්ම භික්ෂුවකට ආමන්ත්‍රණය කරන්නේ භික්ෂූන්ට ඒ භික්ෂූන්ට කියනවා සිල්වත් වෙන්න ප්‍රතිමුඛ සංවර සීලයෙන් යුක්ත වෙන්න ආචාර ගෝචර සම්පන්න වෙන්න අනුමාත්‍ර වාදදී බහය දකින්න සමාදන් වෙච්ච ශික්ෂාපද රකින්න කියලා භික්ෂූන්ට බුදුරණවහන්සේ දේශනා කරනවා ඊළඟ බුදුරණවහන්සේ මෙන්න මේ වගේ දෙයක් කරුණු කිහිපයක් එක්ක විග්‍රහ කරනවා ආකාංකයේ චේ භික්කවේ භික්ඛු සබ්‍රහ්මචාරීණං පියෝ චස්සම් මනාපෝ ගරු භවනීයෝ බලාපොරොත්තු වෙනවා නම් භික්ෂුවක් සබ්‍රහ්මචාරින් වහන්සේලාගෙන් ගරු සාත්කාර භව ඒ වගේම ප්‍රිය සබ්‍රහ්මචාරින් වහන්සේලාට ප්‍රිය කෙනෙක් වීම ඒ සබ්‍රහ්මචාරින් වහන්සේලා ගරු බුහුබන් ලබන කෙනෙක් බවට පත්වීමක් බලාපොරොත්තුවක් තියෙනවා නම් අපේක්ෂාවක් කැමැත්තක් තියෙනවා නම් අන්න යාට කියනවා කුමක් කරන්නද මේ සිල්වත් භාවයට සීලය පුරණ වැඩපිළිවෙලකට සීලය රකින වැඩපිළිවෙලකට යොමු වෙන්න. ඒ වගේම අජත්තං චේතෝ සමත මනුයුත් ආධ්‍යාත්මේ සමාධිය වඩන්න චේතෝ සමතය පුරුදු කරන්නට ඕන. ඒ වගේම ධ්‍යාන වලින් හිස් නොවන කෙනෙක් බවට පත් වෙනවා. නැසු කියන ධ්‍යාන නැති නොවන කෙනෙක් බවට පත් වෙන්නට ඕන. ඒ වගේම විපස්සනාය සමන්නාගතෝ විපස්සනාවෙන් යුක්තව විපස්සනාවෙන් යුක්ත කෙනෙක් බවට පත් වෙන්නට ඕනේ. ඒ වගේම ශුන්‍යාගාරයේ හිස් තැන්වල වාසය කරන්නට කැමති කෙනෙක් බවට පත් වෙන්නට ඕනේ. මෙන්න මේ විදිහට යුක්තව සිටින මේ කාරණා කිහිපයක් කියනවා. ඒ තමයි සිල්වත් භාවය, ආධ්‍යාත්ම සමතය, ධ්‍යාන වලට යොමු වෙන ගතිය, ධ්‍යාන නොමැති භාවය දුරු කිරීම, විපස්සනාව ඒ වගේම ශුන්‍යාගාරයේ හිස්තැන්වල හිස් ප්‍රදේශවල වාසය කිරීම කියන මේ කරුණු ඇති කරගත යුතුයි. කුමකටද? එයා කැමති වෙනවා නම් එයා අපේක්ෂා කරනවා නම් සබ්‍රහ්මචාරින් වහන්සේලාට ප්‍රිය කෙනෙක් නැත්නම් කැමති කෙනෙක් සබ්‍රහ්මචාරින් වහන්සේලා ගරු බුහුමන් ලබන කෙනෙක් බවට පත් වෙන්නට නම් ඔන්න ඔය කාරණා ටික දිනු කරන්න ඕනේ කියලා බුදුරන් වහන්සේ පැහැදිලි කරනවා. මොකද ඒ කරුණ දිනු කරනකොට ඒ භික්ෂුවගේ චරිතය පිළිබඳව බාහිරටත් සංවරය මේ හැම දෙයක්ම කියන්නේ ඒකනේ. විපස්සනාව, සමතය, සීලය, ඒ වගේම ශුන්‍යාගහරය, ධානවලට යොමු වෙලා වාසය කිරීම. අන්න එහෙම ඉන්න කෙනාට පුළුවන්කම ලැබෙනවා සබ්‍රමචාරීන් වහන්සේලාට ප්‍රිය කෙනෙක් බවට පත් වෙන්න. ඊළඟට බුදුරණවහන්සේ පැහැදිලි කරනවා ආකාංකේ යච්චේ භික්කවේ භික්ඛුලාභී අස්සං චීවර පිණ්ඩපාත සේනාසන ගිලාන පච්චේ බිහසජ්ජ පරික්ඛාරාණන්ති අපේක්ෂාවක් තියෙනවා නම් කැමැත්තක් තියෙනවා නම් මේ දැහැමිව සිවුරු පිරිකර ගිලන්පස සේනාසන ලබන්නට ඒ කියන්නේ ධර්මික ජීවිතයක් එක සිව්පසේ ලබන්න කැමැත්තක් තියෙනවා නම් අපේක්ෂාවක් තියෙනවා නම් එයත් මෙන්න මේ වගේ වෙන්නට ඕන. කොයි වගේද? සීල සම්පන්න වෙන්නට ඕන. ඒ වගේම ඒ කියන්නේ සීලේ පුරණ කෙනෙක්, සීලයට යොමු වෙච්ච කෙනෙක් මෙන්න මේ බවට සීලය සම්පූර්ණ කරන්න යොමු වෙන කෙනෙක් බවට පත් වෙන්නට ඕන. ආධ්‍යාත්මික චිත සමතයක් ඇති කරගන්නට ඕන. ඒ වගේම ධ්‍යාන වලින් හිස් නොවන ධ්‍යාන වලට යොමු වෙච්ච ගතිය ඒ ස්වභාවය තියෙන්නට ඕනේ. ඒ වගේම විපස්සනාවෙන් යුක්ත වෙන්නට ඕනේ. ශුන්‍යාගාර වලට යොමු වෙන්නට ඕනේ. ශුන්‍යාගාර වලට කැමති වෙන්නට ඕනේ. අන්න ඒ කෙනාට තමයි මේ සිවුරු, ගිලන්පස, පිණ්ඩපාත, සේනාසන ආදී දේවල් ලැබීමක් සිදුවන්නේ. ඒතර බලන්න මේ මේ ලෝකේ දැන් අපි දන්නවා භෞතිකත්වයේ දෙයක් ලැබෙන්නේ නැත්නම් අපිටම කාමය නැත්නම් ලෝකේ දේවල් ලැබෙන්න ඊට අදාළ හේතු සකස් වෙන්නට ඕන. දැන් අර අනාථපිණ්ඩික සිටුතුමාගේ දුවකට බුදුරණවහන්සේ පැහැදිලි කරනවා මේ පිනෙහි වෙනසක් තියෙනවද? පින කරපු කෙනාට සහ පින් නොකරපු කෙනාගේ. පින් කරපු කෙනාට දිව්‍ය ලෝකයේ දිව්‍ය ආයුෂ වැඩි. ඒ භික්ෂුවට නොකරපු කෙනාගේ ඒවා අඩුයි. මනුස්ස ලෝකේ ආවහම මනුස්ස ලෝකයේ අස කීර්තිය ඒ වගේම ලැබීම් ඒවා අඩුයි පින් නොකරපු කෙනාට කරපු කෙනාට වැඩි. පැවිදි වුණොත් පැවිද්දත් වෙනසක් තියෙනවා. ඒ තමයි සිව්පසයේ ලැබෙන ස්වභාවය පින් කරපු කෙනාගේ වැඩි නොකරපු කෙනාගේ අඩුයි. ඔය අරහත්ත්වයේ වෙනසක් නැහැ. එතකොට එහෙනම් දැන් මෙතන පැහැදිලි කරන කාරණා තුළදී සිල්වන්ත භාවය සමාධියෙන් යුක්ත වීම, විදර්ශනාව, ශුන්‍යාගාරයට යොමු මේ හැම දෙයක්ම තියෙන්නේ සීලය කියන්නේ පුණ්‍ය ධර්මයන් රැස් වෙන දෙයක්. චිත්ත සමාධිය, මෛත්‍රී ආදී දේවල් යොමු වෙනකොට ඒක භාවනා වශයෙන් පුණ්‍ය ධර්මයන් රැස් වෙන දෙයක්. එතකොට එහෙනම් සිත, කය, වචනේ හැම දෙයකින්ම යහපත් දේ තමයි එකතු වන්නේ. ඒ වගේම තමයි වේලාම සූත්‍රය පැහැදිලි කරනවා අනිත්‍ය ස්වභාවය තමයි උපරිම පුණ්‍ය පින කියන්නේ. එහෙනම් විපස්සනාවට යොමු වීම මේ සියලු දේවල් ඔස්සේ මොකද සිදුවෙන්නේ? පුණ්‍ය ධර්මයේ රැස් වෙන නිසා තමයි සිවුරු ගිරන් පස්සේ සේනාසන ආදී දේවල් අපේක්ෂා කරන කෙනාට මෙන්න මේ දේවල් වලට යොමු විය යුතුයි. සිල්වත් භාවයට යොමු වෙන්න ඕන සීලය පුරුදු කරා නැත්නම් සීලය පරිපූර්ණ කරන්න යොමු වෙන්නට ඕනේ ආධ්‍යාත්මික සමතය ඒ වගේම විදර්ශනාව ධානවලට යොමු වීම ඒ වගේම ශුන්‍යාගාර ආදී වශයෙන් බුදුරණවහන්සේ පැහැදිලි කරනවා ඊළඟට බුදුරණවහන්සේ පැහැදිලි කරනවා ආකාංඛයේ භික්කවේ භික්ඛු යේසාහං චීවර පින්දපාත සේනාසන ගිලානපච්ච බෙහසජ පරික්කාරම් පරිබුඤ්ජාමි තේසන්තේ කාර මහප්පලා අස්සු මහානිසංසාති ඒ තමයි සීවරු පින්දපාත ගිලන්පස සේනාසන පූජා කරන අයට මහත්ඵල වෙන්න මහානිසංස වෙන්න කුමද්ද කළ යුත්තේ එයා අපේක්ෂා මේ කියන්නේ මේ විදිහට අපේක්ෂාව තුන එකට මහත්ඵල මහානිසංස වෙන විදිහට ඉන්නට ඕන කියන කාරණාවත් එක්ක අන්න එතනදී එහෙනම් එයා තුළ ඇති වෙන්නට ඕන අර කලින් කිව්වා වගේම සීලේ පුරණ බව ඒ වගේම සම ආධ්‍යාත්මී සමතය ඒ වගේම විදර්ශනාව ධ්‍යාන වලින් හිස් නොවන බව සහ ශුන්‍යාගාරයට යමු වීම. මෙන්න මේ කාරණායවල යුක්ත කෙනෙක් ඒ සිව්පසේ පරිභෝග කරන තැනදී සිව්පසේ පූජා කරපු අයගේ පින මහත්ඵල මහානිසංස වෙනවා කියලා බුදුරන් වහන්සේ පැහැදිලි කරනවා. ඊළඟ බුදුරන් වහන්සේ දේශනා කරනවා ආකාංකයේචේ භික්කවේ භික්ඛු යේමේ ඥාතිසාලෝහිතා පේතා කාල කතා පසන්න චිත්තා අනුස්සරಂತಿ තේ සන්තම් මහප්පලං අස්සම් මහානිසංසಂತಿ ඒ තමයි තමන්ගේ ඥාතීන් මැරිලා ගිහිල්ලා പ്രേත ලෝක ආදී තැන්වල ඉපදලා ඉන්නකොට ඒ කට්ටිය ප්‍රසන්න සිතින් යුක්තව බලාගෙන ඉන්න තැනදී එයාලටත් මහත්ඵල මහානිසංස වෙන විදිහට පිනක් සිදු වෙන්නට නම් අන්න යා කැමති වෙන්නට ඕන කුමක්ද සිල්වත් භාවය දැන් සීලය සම්පූර්ණ කරන ප්‍රතිපදාව ඒ වගේම ආධ්‍යාත්මී සමතය ධ්‍යාන වලට යොමු වීම ඒ වගේම විපස්සනාව ශුන්‍යාගාරවලට යොමු වීම කියන කාරණා ඇති වෙන්න ඕනේ. ඊළඟට බුදුරණවහන්සේ පැහැදිලි කරනවා ඊළඟ කාරණාවේදී ආකාංක්ෂයේ චේ භික්කවේ භික්කෝ අරති රති සබෝ අස්ස නචමං අරති සහේයං උප්පන්නං අරතිං අභිහුයං අභිහුයං විහෙරේයන්ති බුදුරණවහන්සේ පැහැදිලි කරනවා ඊළඟ කාරණාව හැටියට භික්ෂුවක් අරතිය දුරු කරන්න නැත්නම් භව يعني කුසල් ධර්මයන් වල ඇල්ම දුරු කරන ඇල්ම නොමැති ගතිය දුරු කරන්නට සැප ඒක දුරු කරලා සැපසේ මේ ජීවිතය ගත කරන්නට භාවනාවට නැත්නම් කුසලයන්ට ඒ නොවැළිච්ච ගතිය දුරු කරලා ඒ විදිහට සිටින්නට නම් උපන් අරතිය දුරු කරන්නත් ඒ වගේ නැවත අරතිය හට නොගැනීමටත් ඒ විදිහට වාසය කිරීමටත් කළ යුතුයි මේක අපේක්ෂාවෙන් ඉන්නවා නම් <coughs> සිල්වත් භාවය සම්පූර්ණ කරන්න යමු වෙන්නට ඕන ඒ වගේම ආධ්‍යාත්මික සමතය පුරුදු කරන්නට ඕන විපස්සනාව ඒ වගේම ධ්‍යාන වලට යොමු වීම සහ ශුන්‍යාගාරය එකතු වීම ශුන්‍යාගාරයට ඇලී වාසය කිරීම කියන මෙන්න මේ කාරණාවලට යමු වුණාම එයාගේ අරතිය දුර වෙලා යනවා උපන්න අරතිය දුර වෙලා යනවා නූපන්න අරතිය උපදින්නේ නැහැ අර අරතිය පාලනය කිරීමක් එයා තුළ තියෙනවා ඊළඟට බුදුරණවහන්සේ පැහැදිලි කරනවා ඊළං කාරණාවේදී ආකාංකයන්චේ භික්ඛවේ භික්ඛු බහි බේරව සබෝ අස්සං නච මං බහි බේරවං සබේයං සහේය උපන්නං භය බේරවං අභිභුය අභිභුයං විහෙරයන් තියන්න බුදුරණවහන්සේ මෙතන පැහැදිලි කරන බය බේරව සූත්‍රයේ කියපු කාරණා වගේම දෙයක් බය බේරව සූත්‍රෙත් පැහැදිලි කරානේ බය බීතියේ කරුණු හටගන්න හේතුවන් ආධ්‍යාත්මය තුල තියෙන තමා තුළ යම් තිබිච්ච දෙයක් මුල් කරගෙන කියලා. දැන් මෙතන පැහැදිලි කරනවා මේ බය බිහිසුණු දේවල් ඇති නොවෙන්න ඒවා පාලනය කරගන්න ඒවට යට නොවෙන්නට ඒවට යොමු නොවි ඒවට මර්ධනය කරගෙන ඉන්න ඕනේ කියලා කෙනෙක් කැමති වෙනවා නම් සිල්වත් වෙන්නට ඕනේ ආධ්‍යාත්ම සමතේ තියෙන්නට ඕනේ විපස්සනාව තියෙන්නට ඕනේ ධ්‍යාන වලට යොමු වෙච්ච ගතිය තියෙන්නට ඕනේ ඒ වගේම ශුන්‍යාගාරයට යොමු වෙන්නට ඕනේ ඔන්න ඔය කරුණු ඇති වුනහම ඒ බය බිහිති කාරණා දුර වෙලා යනවා ඉතින් බලන්න මේ සූත්‍රවල ඒකින් එක කාරණා ගැළපෙන ආකාරය මොකද බුදුරන් වහන්සේගේ ධර්මය කොහෙන් ගත්තත් මේ පැණි වදයක් වගේ තමයි මේ පිටක් වගේ තමයි ඒ උතුම් ධර්මයේ සත්‍යය ඊළඟට බුදුරන් වහන්සේ පැහැදිලි කරනවා දැන් මෙතන මේ කියන කාරණා හැම එකම පැහැදිලි කරන්නේ මේ හොඳ පැත්ත කුසල පැත්ත ඇති කරගන්න අපේක්ෂා කරන කෙනා තුළ යහපත් දේ ඇති කරගන්න අපේක්ෂා කරන කෙනා තුළ ඇති විය යුතු කරුණු. ඒ කරුණු ඇති වුණොත් තමයි ඒ අපේක්ෂා කරන දේ ලැබෙන්නේ. එතකොට මෙතන මේ බුදුරණවහන්සේ පෙන්වන්නේ හැම එකක්ම භික්ෂුවකට නිසා ඒ භික්ෂුත්වය එක්ක භික්ෂුව කියලා බුදුරණවහන්සේගේ ශ්‍රාවකත්වයට යොමු වෙච්ච අපිටම උපාසක කෙනෙක් වුණත් ශ්‍රාවකත්වයට යොමු වෙච්ච කෙනා බුදුරණවහන්සේගේ ශ්‍රාවක භාවයෙන් යුක්ත වැඩපිළිවෙලකට හැම වෙලෙම යොමු වෙන්නට ඕනේ. ඒ නිසා තමයි මේ විපස්සනාව කියන කාරණාවත් අන්තර්ගත කරලා තියෙන්නේ. මොකද බුදුරජාන් වහන්සේ තමයි විපස්සනාවක් පිළිබඳ විග්‍රහ කරලා පෙන්වන්නේ. ඊළඟ කාරණාදි පැහැදිලි කරන්නේ ආකාංකයේ චේ භික්කවේ භික්ඛු තතුන්නම් ජහනං අභිචේතසිකානං වික්‍රමසුඛ විහාරානං නිකමලාභී යස්ස අකිච්චලාභී අකසරලාභීති. අන්න එතනත් පැහැදිලි කරන බුදුරජාන් වහන්සේ මේ ධ්‍යාන හතර ධිටධම්ම සැප විහරණය පිණිස තියෙන. එතන මේ වචනෙම පැහැදිලි කරනවා. ධිටධම්මයේ සැප විහරණය පිණිස තියෙන මේ ධ්‍යාන හතර පහසුවෙන් ලැබීම පිණිස පහසුවෙන් ලබා ගැනීමට කෙනෙක් අපේක්ෂාවෙන් නොවන අන්න එයා තුලත් ඇති වෙන්නට ඕනේ මේ සීලේ පුරණ ගතිය, සීලේ සම්පූර්ණ කරන ගතිය, ආධ්‍යාත්මී සමතය, ධ්‍යානවලට යොමු වෙන ගතිය, ධ්‍යානවලට බැහැර නොවි ඉන්න ඕන කියන කැමැත්ත, නැත්නම් ඒවට යොමු වෙන්න ඕනේ කියන කැමැත්ත. ඒ වගේම විපස්සනාව සහ ශුන්‍යාගාරයට යොමු වීම කියන මෙන්න මේ කාරණා ඇති වෙන්නට ඕන ධ්‍යාන අපේක්ෂාවෙන් ඉන්න කෙනා. ඊළඟට බුදුරන් වහන්සේ පැහැදිලි කරන මෙතන ධ්‍යාන අපේක්ෂාවෙන් ඉන්න කෙනා කියනකොට දැන් ධ්‍යාන මෙතන කියන්නේම පහසුවෙන් ධ්‍යාන ලබන්න කැමති විදියට ඒකට ලබන්න දුකින් පහසුවෙන් මේකට යොමු වෙන්න පුළුවන් ඒ ධිටධම්ම සුඛ විහරණයට තියෙන මේ ධ්‍යාන ලබන්න කියලා. එතකොට ඒකට වෙනම අර ධ්‍යාන වලට යොමු වෙච්ච ගතිය හේතු වෙනවමයි. ඒ වගේම සමාධිය, සිල්වත් භාවය, ඒ වගේම ශුන්‍යාගාතීම වීම බුදුරණවහන්සේ විපස්සනාව ගැනත් පැහැදිලි කරනවා. මොකද බුදුරණවහන්සේගේ ශ්‍රාවකයන්ටයි මේ ආමන්ත්‍රණය කරන්නේ. ඊට පස්සේ බුදුරණවහන්සේ පැහැදිලි කරනවා ආකාංකයේකේ වික්කවේ බික්කු යේතේ සන්තා විමුක්ඛා අතික්ඛම්ම රූපේ අරූපාතේ කායන පසිට්වා විහෙරේ යන්ති සීලේ අන්න එතනත් පැහැදිලි කරන මේ රූපාවචර ධ්‍යාන්ත රූප ස්වභාවයේ ඉක්මවලා ලබන අරූපය ලබන්න. කයෙන් ස්පර්ශ කිරීමට. එතන කායෙන් පසිට්වා කියන වචනයම තියෙනවා. කයෙන් ස්පර්ශ කිරීම නැත්නම් මේ සමාපත්තියට යොමු වීම අපේක්ෂාවෙන් වාසය කරන කෙනා අන්න යාගත් තිවිය යුත්තේ මේ සීලය සම්පූර්ණ කරන ප්‍රතිපදාවට යොමු වීම. ඒ වගේම ආධ්‍යාත්මික සමතය ධානවල ලබා ගැනීමට ධානවලට බැහැර නොවී ඉන්න කැමැත්ත ධානයට යොමු වෙන්න තියෙන කැමැත්ත ඒ වගේම විපස්සනාව සහ ශුන්‍යාගාරයට යොමු වීම මෙන්න මේ කාරණාත් එක්ක තමයි එයාට පුළුවන්කම ලැබෙන්නේ අෂ්ට විමුක්ස ලබාගෙනත් මේ අරූපාවචර විමුක්ස වලට යොමු වෙන්න පුළුවන්කම ලැබෙන්නේ ඊළඟට බුදුරණවහන්සේ පැහැදිලි කරනවා ආකාංකයේකේ භික්කවේ භික්කෝ තින්නම් සංයෝජනාන පරික්ඛයා සෝතාපන්නා සෝතාපන්නෝ අස්ස අවිනිපාත ධම්මෝ නියතෝ සම්බෝධි පරායනෝති සෝතාපන්න වෙන්නට කැමේ අපේක්ෂාවක් තියෙනවා නම් කැමැත්තක් තියෙනවා නම් අන්න එයාටත් මෙන්න මේ කාරණා ඇති කරගන්නට ඕනේ. ඒ තමයි සීල සම්පන්න බවට නැත්නම් සීලය පරිපූර්ණ කරන ස්වභාවයට යොමු වෙන්නට ඕනේ. ආධ්‍යාත්මික සමතයට යොමු වෙන්නට ඕනේ. ඒ වගේම ධානවලට යොමු වෙච්ච ගතිය, එතන ධාන හිස් නොවිච්ච ධාන ගතිය ඇති. එතන ධානයට කැමැත්තත් එක්ක ඒ ධාන වැඩිවීමට යොමු වෙන්නට ඕනේ. ඒ වගේම විපස්සනාව සහ ශුන්‍යාගාරය ඇති වෙන්නට ඕනේ. සෝතාපන්න අපේක්ෂාවක් තියෙන කෙනාට. එතකොට එහෙනම් බලන්න මෙතන අපිට තව කාරණාවක් ගන්න පුළුවන්. සීලය සම්පූර්ණ වෙනවා සෝතපන්නත්වයට එක්ක. හැබැයි සෝතපන්නත්වයට යොමු වෙන්න එහෙනම් ඒ සිල්වත් භාවයත් එක්කයි යොමු වෙන්න තියෙන්නේ. ඒ කාරණා ඒ හේතු කාරණා ඇති කරගන්නට ඕනේ. එතකොට මේ සියලු හේතු කාරණා යොමු වෙන්නට ඕනේ. දැන් කෙනෙක් විපස්සනාවක් කතා නොකර අනිත් සියල්ල කතා කරත් ඒක අංග සම්පූර්ණ වෙන්නේ නැහැ. ඒ නිසා තමයි බුදුරණවහන්සේ අර සාරිපුත්තු ස්වාමීන් වහන්සේ සීල සූත්‍රයේදී පැහැදිලි කරන සිල්වත් කෙනා මොකද්ද කරන්නට ඕනේ කියන කාරණාව පැහැදිලි කරනවා. ඊළඟට බුදුරණවහන්සේ පැහැදිලි කරනවා ඊළං කාරණාව ආකාංකයේචේ භික්කේ වික්කු තින්නම් සංයෝජනානම් පරික්ඛය රාග දෝෂ මෝහානම් රාග දෝෂ මෝහානම් තනුත්ථාසක දාගාමි අස්ස සකින්දේව ඉමං ලෝකං ආගන්ත්වා දුක්ඛසන්තං කරිස්සන්ති इति මෙන්න මේ රාග දේශ මොහයන් තුනී බවට පත්වීමට නැත්නම් ඒ රාග දේශ සකදාගාමි අපේක්ෂාවත්යක් කෙනෙක්ට තියෙනවනම් එයාටත් තිබිය යුතු කාරණාව තමයි සිල්වත් භාවය නැත්නම් සීලයට යොමු වෙච්ච ගතිය සීලය පරිපූර්ණ නැත්නම් සීලේ පූර්ණ ගතිය දැන් එහෙනම් මෙතන බලන්න අර සෝතාපන්න කෙනාගේ සිල්වත් භාවය ගැන කතා කරන එකත් මෙතන සීලේ පරිපූර්ණකාරී බව කියන කාරණාවත් කියන මේ දෙකේ තියෙන වෙනසක්. සෝතාපන්න කෙනා සෝතාපන්නත්වයේ ඉඳලා එයාට ඒ අවස්ථාවේ සීලය පුරන්නේ නැත්නම් සීලය එයා තුල තියෙන්නේ ආර්යකාන්ත සීලයක් හැටියට. මුල ඉඳලම කෙනෙකුට සීලේ පුරණ ගතිය නැත්නම් සීලේ සම්පූර්ණ කරන ගතියකට යොමු වෙන්න ඕනේ. ඒකත් එක්ක ඉන්න තැනදී තමයි මේ දේවල් එයාට ලබා ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. එහෙම නැතුව ලබා ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ආර්යකාන්ත සීලයට යොමු වෙච්ච කෙනත් සිල්වත් වෙනවා. ඒ සීලය පුරනවා. නැත්නම් ඒ සීලයට යොමු වෙලා වාසය කරනවා කුමක් සඳහාද? සමාධි සංවර්ධනික ආදී වශයෙන් ඒ ආරේකාන්ත සීලය පිළිබඳව විග්‍රහ කරලා පෙන්වා දීලා තියෙනවා. සීල සමාධි ප්‍රඥා සියල්ලක්ම මාර්ගයෙන් ඉක්මවීමක් සිදු වෙන්නේ අරහත්ත්වයට එක්ක නැත්නම් අරහතන් වහන්සේ තමයි මේ මාර්ගය ඉක්මවීමක් තියෙන්නේ අරහත්ත්වයට එක්ක නිවීමත් එක්ක. එතෙක් තියෙන්නේ මාර්ගයත් එක්කමයි. ඒ නිසා තමයි සතිපට්ඨාන සූත්‍රය තුළ ආර්ය සත්‍ය විග්‍රහ කරන තැනදී සත්‍ය විභංගයේ ආර්ය සත්‍ය විග්‍රහ කරන මෙන්න මේ අවස්ථාව තුළදී මේ ආරියෂ්ඨාංගික මාර්ගයේදී සම්මා දිට්ඨිය නුක්ත කෙනාට මේ සීලය කියන කාරණාව කාය වචී ආදීව මෙන්න පිරිසුදු භාවය පුරුදු කිරීමක් ගැන පැහැදිලි කරන්නේ කුමක් සඳහාද සමාධි සංවර්ධනයක වශයෙන් විඤ්ඤු සබ්‍රාහ්මචාරින් වහන්සේලා ප්‍රශංසා කරන ඒ වගේම දාසභාවයේ නිදහස් මේ ආකාරයට සීලය විග්‍රහ කරනවා ඒ සඳහා යොමු වෙන්නත් ඒ සීලය තියනට ඕන. හැබැයි එතකොට සීලය වෙන විදිහකට තමයි එයා තුළ රැකෙන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා ආකාංකයේකේ භික්කවේ භික්කු පංචන්නං ඕරම් භාගියාන සංයෝජනන පරික්ඛය උපාතිකෝ අස තත්පරනිබ්බායි අනාවත්ති ධම්මෝ තස්මා ලෝකෝති අනාගාමී බවට පත් වෙන්න ඕරම්බාගේ සංයෝජන ප්‍රහාණය කරලා අනාගාමී බවට පත් වෙන්න කෙනෙක් අපේක්ෂාවක් තියෙනවා නම් එයා තුලත් මේ සීලය පුරණ ගතිය සම්පූර්ණ කරන ගතිය නැත්නම් සිල්වත් භාවයට යොමු වෙන ගතිය තියෙන්නට ඕනේ අර මුලින්ම පැහැදිලි කරපු සීල ස්වභාවය පිළිබඳව ඒකයි සීලයෙන් මේක පටන් අරන් මේ විග්‍රහ කරගෙන යන්නේ ඒ වගේම ආධ්‍යාත්ම සමතය ධ්‍යාන වලට යොමු වෙච්ච ගතිය ධ්‍යාන වලින් බැහැර නොවන ගතිය ඒ වගේම විදර්ශනාව, ඒ වගේම ශුන්‍යාගාරයට යොමු වීම කියන කාරණා තියෙන්නට ඕන. ඊළඟට බුදුරණවහන්සේ පැහැදිලි කරනවා ආකාංකයේචේ භික්කවේ භික්කු අනේක විහිතං ඉද්දි විදං අන්න එතන බුදුරන් වහන්සේ පැහැදිලි කරන්නේ විවිධාකාර 이르දි ලබා ගන්න. 이르දි ඇති කර ගන්න. අපේක්ෂාවක් තියෙනවා නම් ඒ කියන්නේ නොඑක ආකාරෙදි තනිය එක්කෙනෙක් ඉඳලා බොහෝ පේන්න, ඒ වගේ නොපෙනී ගමන් කරන්න, බිත්ති වලින් තාප වලින් එහා මෙහා ගමන් කරන්න, වතුරේ සක්මන් කරන්න, පොළවේ කිමිදෙන්න, මෙන්න මේ ආකාරයට අහසින් ගමන් කරන්න, මෙන්න මේ ආකාරයේ 이르දි ලබා ගන්න අපේක්ෂාවක් තියෙන කෙනත් කරන්නට ඕන දේ තමයි චිත්ත සමතය දියුණු කරන්න සිල්වත් භාවයට යොමු වෙන්න සීලය පුරණ සම්පූර්ණ කරන ගතියට යොමු වෙන්න ධ්‍යාන වලින් හිස් නොවීම, ඒ වගේම විපස්සනාව ශුන්‍යාගාරයට යොමු වීම. දැන් මෙතන විපස්සනාව දැන් අපි දන්නවා මේ කාරණාව බුදුරණවහන්සේගේ ශ්‍රාවකයන්ගෙන් තොර අයටත් ලබන්න පුළුවන්. නමුත් බුදුරණවහන්සේ මේ අමතන්නේ වික්ෂුවට. මොකද භික්ෂුව කියලා කියන්නේ බුදුරණවහන්සේගේ ශ්‍රාවකයා කියලා කියන්නේ මේ නිවන් මාර්ගත් එක්කයි මේ සියල්ලක්ම තියෙන්නේ. එහෙනම් නිවන් මාර්ගත් එක්ක ලැබෙන දේවල් ලබන තැනදී නිවන් මඟට අදාළ කාරණාව නැත්තම් සත්‍ය දකින කාරණාව ඒ තුල අනිවාර්යෙන් තියෙනට ඕනේ. මොකද ඒක තමයි ඒකායනම මූලිකම දේ. මේ සසර ගමන ඉක්මවීම, දුකින් නිදහස් වීම කියන එක. ඒ නිසා තමයි බුදුරන් වහන්සේ භික්ෂුවක් එක්ක නැත්නම් ශ්‍රාවකෙක්, උපාසක, උපාසිකා බුදුරන් වහන්සේගේ ශ්‍රාවක සිවණ පිරිස මෙන්න මේ ආයත මේක කතාව මේ කාරණා ප්‍රකාශ කරනකොට අපේක්ෂාව විමුක්තියත් එක්ක නිසා එතනදී ලැබෙන අනික් කාරණා තුළටත් ඒ කාරණා බුදුරණවහන්සේ පැහැදිලි කරනවා. ඊළඟට බුදුරණවහන්සේ පැහැදිලි කරනවා ඊළඟ කාරණාව ආකාංකේචේ භික්කවේ භික්ක දිබ්බහය සොට ධාතුය විසුද්ධහය අතික්කම්ම මානුස කායා උභව සද්දේශුනේ යන්නේ මනුෂ්‍ය කාය ඉක්මවල මේ දිව්‍ය සද්ද ආහන දිබ්බ සෝතය ඇති කරගන්නට යම් කිසි කෙනෙකුට කැමැත්තක් ඇති වෙනවා නම් අන්න යා මේ ස්වභාවය පුරුදු කරගන්නට ඕනේ. ඒ තමයි සිල්වත් භාවයේ පුරණ ගතිය, සමාධිය, අධ්‍යාත්ම සමාධිය, ධානවලට යොමු වීම, විපස්සනාව, ඒ වගේම ශුන්‍යාගහට යොමු වීම. ඊළඟ කාරණාව විග්‍රහ කරනවා ආකාංකේචී බික්කේ බික්ක පරසත්තානම් පරපුග්ගලානම් චේතසා චේතෝ පරිච්ඡ පජානායි පජානෙහි අනුන්ගේ සිත් දකින්ද රාග සහජ සිතක්, ද්වේෂ සහජ සිතක්, මෝහ සිතක් මෙන්න මේ විදිහට අනුන්ගේ සිත් දැකීමේ හැකියාවක් දිනු කරගන්න අපේක්ෂාවක් කෙනෙකුට තියෙනවා නම් කැමැත්තක් බලාපොරොත්තුවක් තියෙනවා නම් අන්න යා පුරුදු කරන්නට ඕනේ මෙන්න මේ කියපු කාරණා ටික පුරුදු කිරීමත් එක්ක තමයි යාටත් ඒ ස්වභාවය ඇති කරගන්න පුළුවන්කමක් ලැබෙන්නේ ඊළඟට බුදුරණවහන්සේ පැහැදිලි කරනවා ඊළඟ කාරණාවේදී ආකාංකයේ වික්කවේ බික්කු අනේක විಹಿತම් පුබ්බේ නිවාසං අනුස්සරෙය්‍ය. අන්න එතනදී පැහැදිලි කරනවා පුබ්බේ නිවාසයේ පෙරවිසු කඳ පිළිවෙල කොයි ආකාරයෙන්ද පෙර ගත කළේ කියන කාරණාව අතීතයට සිහිකරන සංවට්ට ඉවට්ට කල්ප වගේම ජීවිත ගණනාවක් එහාට කොහොමද ඉපදුනේ කොහොමද ජීවිතය ගත කරේ කොහොමද නම් ගොත් තිබුණේ මෙන්න මේ කාරණා සිහි කරන්න යමෙක් අපේක්ෂාවක් තියෙනවා යත් සිල්වත් භාවය සීලේ පුරණ ගතිය ඒ වගේම සමාධිය අධ්‍යාත්ම සමාධිය ධ්‍යාන වලට යොමු වෙච්ච එක විපස්සනාව ශුන්‍යාගාරයට යොමු වීම මෙන්න මේ කාරණා එයා තුලත් ඇති වෙන්නට ඕනේ ඊළඟට බුදුරණවහන්සේ පැහැදිලි කරනවා ආකාංකයේ චේ භික්කවේ භික්කු දිබ්බේන චක්කුණා විසුද්ධේ නතික්කම මානාන අන්න දිබ්බ ඇස දිවස මේ දිබ්බ චක්කුව මෙන්න මේක ඇති කර ගැනීම සඳහා යම් කිසි කෙනෙක් අපේක්ෂාවක් තියෙනවා ඒ දිබ්බ චක්කවත් එක්ක තමයි චතුප්පාත ඥානියට යොමු වීම තියෙන්නේ. ඉතින් මෙන්න මේ දිබ්බ චක්කව කෙනෙක් අපේක්ෂා වෙනවා නම් ඒ දිබ්බ චක්කවත් අපේක්ෂා කරන කෙනත් ඇති කර ගන්නට ඕන සිල්වත් භාවය, සීලේ පුරණ ගතිය, ආධ්‍යාත්මික චිත්ත සමාධිය, ඒ වගේම ධානවලට යොමු වීම, ශුන්‍යාගාරය ලිවාසය කිරීම සහ විපස්සනාව කියන මෙන්න මේ කාරණා ඇති කර ගන්නට ඕන. දිබ්බ චක්කව දිනු කර ගැනීම සඳහා කර්මානුරූප මිනිස්යන් සත්වයන් උපදිලා යන ආකාරය දකින්නේ චතුප්පාද ඥානියත් ඒ එක්කමයි තමයි ඇති වෙන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා අවසාන වශයෙන් අවසාන කාරණාව හැටියට ආකාංකේචේ භික්ඛවේ භික්ඛු ආසවානං කය අනාසවා චේතෝ විමුක්ති පඤ්ඤාය මුක්තිං දිත්තේ ධම්මේ සයන් අභිඤ්ඤා සච්චේකත්වා උපසම්පජ්ජ විහෙරෙයන්ති අපේක්ෂාවක් කැමැත්තක් තියෙනවනම් නිවීම පිණිස ආශ්‍රේෂය කර ගැනීම පිණිස අන්‍යයා තුලත් පුරුදු කර යුතු කාරණාව මේ සීලයට යොමු වෙච්ච ගතිය ඒ වගේම ආධ්‍යාත්මික සමාධිය ධ්‍යාන වලට යොමු වෙන එක ඒ වගේම විපස්සනාව සහ හිස්තන් වල වාසය කිරීම දැන් එතකොට මෙතන මේ පැහැදිලි කරන්නේ සියලු ආයතම පොදු කාරණාවක් හැටියට සියලු ආයතම පොදු අපි හිතමු යම් කිසි කෙනෙකුට තියෙනවා පුතත්ජන භූමියේ ඉඳලම කෙනෙකුට තියෙන රහත් වෙන අපේක්ෂාව සෝතාපන්න වෙන්න සකදාගාමි වෙන්න අරහත් වෙන්න දිවස් ඇති කරගන්න පුබ්බේ නිවාස ඇති කරගන්න මෙන්න මේ කාරණා ඇති කරගන්න යොමු වෙන තැනදී මෙන්න මේ කරුණ පුරුදු කරන්න කියන. ඒ අපේක්ෂාව තියෙනවා නම් මේ කරුණ ඇතිවීමත් එක්ක තමයි ඒවා ලබා ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. එහෙම නැත්නම් ලබා ගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඊළඟට බුදුරණවහන්සේ පැහැදිලි කරනවා සීල සම්පන්න සම්පන්න සීලා භික්ඛවේ විහෙරත සම්පන්න පාතිමොක්ඛා පාතිමොක් සංවර සංගතා විහෙරත ආචාර ගෝචර සම්පන්නානුමත්තේසු වජ්ජේසු බහිදස්සී බහිදස්සීවා සමාදාය සික්ඛත භික්ඛවේ සික්ඛාපදේසු ඉති අන්තං උත්තං ඉද මේතං පටිච්ච උත්තං මෙන්න මේ ආකාරයට බුදුරණන් වහන්සේ පැහැදිලි කරනවා මේ සිල්වත් වාසය කරන්නට කියලා කියන්නේ නිවන් මඟට යොමු වෙන ආකාරයට මේ බුදුරණන් වහන්සේ වදාළ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය ඒ වගේම බුදුරණවහන්සේ ඒ ප්‍රාතිමොක්ඛ සංවර සීලය එක ආචාර ගෝචර සම්පන්න භාවය ඇති කර ගැනීම අවතුම් පැවතුම් පිළිබඳ තියෙන ස්වභාවය ඒ වගේම පිතා පුංචි වරදිරිපව බිය දකින ගතිය සමාදන් වුණු ශික්ෂාපද රකින්න කාරණා මෙන්න මේ මෙන්න මේක ඔන්න ඔය සඳහායි ඔය කාරණා සඳහායි මං වදාරේ කියලා බුදුරණවහන්සේ පැහැදිලි කරනවා. මොකද දේශනාව ආරම්භයෙන් බුදුරණවහන්සේ පැහැදිලි කරන්නේ කරුණ. එහෙනම් මේක තමයි මූලාරම්භය. එතකොට මේ මූලාරම්භයත් එක්ක තමයි සමාධිය ඊළඟට ධ්‍යානවලට යොමු වෙන්නේ. ඊළඟට බුදුරණවහන්සේගේ ධර්මය අහලා විපස්සනාව නැත්නම් සත්‍ය දකින වැඩපිළිවෙලට යොමු වෙන එක. මේ ඊළඟට ඒවත් එක්ක ශුන්‍යාගාරයට යොමු වීම. මෙන්න මේවත් එක තමයි එයාගේ අර බය බිහිති කාරණා දුරු වෙන්නේ අරති දුරු වෙන්නේ අන් අයගේ ප්‍රසාදය ඇති වෙන්නේ සිව්පසයේ හොඳට ලැබෙන්නේ සිව්පසයේ දෙන අයට මහත් පරමහානිසංස වෙන්නේ ඥාතීන් මියගිය ඥාතීන්ට පිං සිද්ධ වෙන්නේ සෝතාපන්න ඵලයට යමු වෙන්න පුළුවන් සකදාගාමි අනාගාමි අරහත් ඒ වගේම දිබ්බචක්කෝ දිබ්බසෝත ඒ වගේම ඉර්ධිවිද ඥාන ඒ වගේම පුබ්බේ නිවාස චතුප්පාත මේවා පරසිත විඥාන ඥාන මෙන්න මේ හැම දෙයකටම අපේක්ෂාව තියෙන කෙනාට ඒ කාරණාවෙන් පටන් අරගෙන යන ඒ කරුණ පුරුදු කිරීමෙන් තමයි ලැබෙන්නේ කියලා බුදුරන් වහන්සේ පැහැදිලි කරනවා. ඉතින් ඒ අපේක්ෂාවක් යමක් අපේක්ෂා කරනවා නම් ඒ දේ ලබා ගැනීමට මෙන්න මේ කරුණ පුරුදු කරන්නට ඕනේ සිල්වත් භාවයෙන් පටන් අරගෙන. ඒකයි මේ ශාසනය කොහෙන් ගියත් හැමතැනම සීලය මූලාරම්භයක් හැටියට තියෙන්නේ. සීලය මූලාරම්භයක් හැටියට තියෙන්නේ වෙන කිසි දෙයක් නිසා නෙවෙයි. බුදුරන් වහන්සේගේ ශ්‍රාවකත්වයට යොමු වෙච්ච කෙනා කය වචනය කියන දෙක තුලින් වැරද්ද දුරු කර ගැනීම සඳහා තමයි මේ සිල්වත් භාවය ඇති කරගන්නේ. මොකද වැරද්දක් කරන තැනදී ඒ තුළ විපාකය Tamanටම තමයි විඳින්න වෙන්නේ. ඒක මුල් කරගෙන බුදුරන් වහන්සේගේ ශ්‍රාවකත්වයට යොමු වෙච්ච කෙනා ඒ ධර්මයේ ශ්‍රවණය කරමින් ඊට අදාළ විදිහට තමන්ගේ සිත දමනය කරගනිමින් ජීවිතයේ සත්‍ය දකින්නට මාර්ගයට යොමු වෙන තැනදී අනික් කාරණායට බලාපොරොත්තු වෙන්න පුළුවන්කම ලැබෙනවා ඒ කාරණායට ලැබෙනවා. ඉතින් මේ ආකාංකයේ සූත්‍රයේ මෙන්න මේ ආකාරයට බුදුරන් වහන්සේ ඒ දහම් පරයය පැහැදිලි කරලා තියෙනවා. ඉතින් මේ දහම් පරයය තුළදී අපට කරුණු කිහිපයක් තේරුම් ගන්න පුළුවන්. ඒ තමයි අපි මොන දේ අපේක්ෂා කරත් ඒ අපේක්ෂා කරන දේට අදාළ හේතු ටික අපි තුල ගොඩනගෙන්නට ඕනේ. හේතු ටික ගොඩනගෙච්ච තැනදී තමයි අපේක්ෂා කරපු දෙයක් ලැබෙන්නේ. එහෙම නැතුව අපේක්ෂාව කොච්චර තියාගෙන හිටියත් හේතු ටික ගොඩනගෙන්නේ නැත්නම් ලැබෙන්නේ නැහැ. ඒ හේතු ටික අපි තුල ඇති කරගන්නට ඕනේ. එතකොට බුදුරන් වහන්සේගේ ශ්‍රාවකත්වයට ආමන්ත්‍රණය ශ්‍රාවකයන්ට ආමන්ත්‍රණය කරන තැනදී මේ ශ්‍රාවකයා අරඹයා කතා කරන මේ දේශනාවේදී භික්ෂු භික්ෂුණී සිවණ උපාසක උපාසකයන් සිවණ පිරිසටම ප්‍රතිමොක්ෂ සංවර සීලයේ උපාසක උපාසිකාවන්ට නැහැ නමුත් සිල්වත් භාවයේ තියෙනවා ඒක උපාසක උපාසිකාවන්ට පන්සි පන්සිල් රකින්න ගතිය උපාසක උපාසිකා කියන කාරණාවත් එක තියෙන්නේ එතකොට එහෙනම් බුදුරන් වහන්සේගේ ශ්‍රාවකත්වයට යොමු වෙන්නේ විමුක්ති මාර්ගයේ අපේක්ෂාවෙන් නිවීම අපේක්ෂාවෙන් අන්න එවැනි කෙනාට මෙන්න මේ දේවල් ලබා ගැනීමට ඒ විමුක්තිය පාලක කරගෙනමයි මේ සියල්ලක්ම විග්‍රහ කරලා පෙන්වා දෙලා තියෙන්නේ. ඉතින් මේ උතුම් බුද්ධ වචනේ තුලින් <clears throat> තවත් තේරුම් ගන්න වටහා ගන්න කාරණා තියෙනවා නම් සාකච්ඡා කරන්න පුළුවන්. එහෙනම් තෙරුවන් සරණයි. තේරුවන් සරණයි ස්වාමීන් වහන්සේ මම හිතන්නේ ප්‍රශ්න වලට යොමු වෙන අවස්ථාවක් තියෙනවා තේරුවන් සරණයි ස්වාමීන් වහන්සේ මේ සූත්‍රය තුළදී සම්පතේ වැඩිම සඳහා විදර්ශනාව උපයෝගී වන බවක් ඒ කියන්නේ විදර්ශනාවෙන් යුක්ත කෙනාට සමතේ ලබා ගැනීමට හැකියාවක් පිළිබඳව ඒ වගේම සමාධි භාවනා සූත්‍රයේදී කියනවා සමාධිගත සිතකට යත බුඥානය යත බෝසම් පජානාති කියන. ඒ අතර සම්බන්ධයක් අපිට මතු කරගන්න පුළුවන්කමක් තියෙනවා සම්මහන්ස. තේරුම් සම්මහ. තේරුම් සරණයි. මෙතන පැහැදිලි පැහැදිලිව මේ විදිහේ කාරණාවක් තියෙනවා. ඒ තමයි ධ්‍යාන ලබා ගැනීම. සමාධිය කියන එකේ ධ්‍යාන කියලා කියන්නේ. ඒ කියන්නේ ධිට්ඨ ධම්ම සුඛ විහරණය පිණිස. අංගුත්තර නිකාය සමාධි භාවනා සූත්‍රයේ සල්ලේක සූත්‍රයේ පැහැදිලි කරනවා මේ ධ්‍යාන තියෙන ධිට්ඨ ධම්ම සුඛ විහරණයට. ධිට්ඨ ධම්ම සුඛ විහරණය පිණිස තියෙන සමාධියත්. එතකොට මෙතන මේ ඒ සමාධිය විතරක් ගන්න තව බැලුවොත් සියලු කාරණා මුලින්ම තියෙනවා සබ්‍රහ්මචාරින් වහන්සේලාට ප්‍රිය වෙන්න. ඊළඟට තියෙනවා මලගියත්තන්ට පිං සිද්ධ වෙන්න. දන් දුන්න අයට පිං සිද්ධ වෙන්න. ඒතකොට මේ ඒ මහත්ඵල වෙන්නේ. ඒ හැම කාරණාවකටම මේ හැම දෙයක්ම අන්තර්ගත කරලා තියෙනවා. ඒතකොට මෙතන මේ අන්තර්ගත කරපු මේකෙන් ඉස්මතු වෙන දේ තමයි බුදුරන් වහන්සේගේ ශ්‍රාවකත්වයකට යොමු වෙච්ච කෙනාට ඒ කියන්නේ විමුක්තිය අපේක්ෂා කරන්නේ. එහෙනම් එයාට එයාගේ මූලික දේ තමයි විපස්සනාවත් එක්ක වෙන දෙයක් එක්ක නෙමෙයි. විපස්සනාව වෙනමත් සමතය වෙනමත් විග්‍රහ කරන්න තියෙනවා. දැන් ධ්‍යාන ලබා ගැනීම අපේක්ෂාව තුළදී සමතයත් වෙනම තියෙනවා. ධ්‍යානත් වෙන මේ විපස්සනාවත් වෙනම තියෙනවා. එතන මේ දෙක වෙන්වසීමක් කතා කරනවා. සමාධි භාවනා සූත්‍රයේ කතා කරන්නේ දැන් මම හැම වෙලෙම දේශනාවක් බලනකොට බලන්න කියනවා ඒ පරයයත් එක්ක ආමන්ත්‍රණය කරන පරයයත් එක්ක එතකොට සමාධියෙන් යුක්ත කෙනාට යථාභූත ඥානය ඇති වෙන්නේ කොහොමද කියන කාරණාව සමාධි භාවනා සූත්‍රයේ තියෙන අර්ථය අර්ථකථනයක් වෙනවා උපනිෂද් සූත්‍රයත් එක්ක. අර්ථකථනයක්. මොකද ඒකේ අර්ථය මොන සමාධියද කියන එක විග්‍රහ කරලා නැහැ. එහෙනම් මොන සමාධියද මේ විග්‍රහ කරන්න කියලා අපි පුද්ගලික අර්ථකථනක් දීලා හරියන්නේ සමාධිය වඩපු කෙනාගේ සමාධිය භාවිතා කරපු කෙනාගේ යථාභූත ඥානය ඇති වෙනවා. මොන සමාධියක් වඩරපු කෙනාගේද මොන සමාධියක් භාවිතා කරපු කෙනාගේද එතකොට අපිට හිතන අර්ථකථනයක් දෙන්න ගියොත් ඒක අපේ අදහස අපි ඒකට ගන්නට ඕන බුදුරන් වහන්සේගේ අර්ථය අන බුදුරන් වහන්සේ ඒ අතහ සමාධියෙන් අතහපු ඥානය ඇති වෙනවා කියන විග්‍රහ කරපු දේශනාවක් තියෙනවා උපනිෂද් සූත්‍රයේ. ඒ උපනිෂද් සූත්‍රයේ තුලදී පැහැදිලි කරනවා සමාධියෙන් අතහපු ඥානය ඇති වෙනවා කියලා. හැබැයි සමාධිය ඇතිවන්නේ ඒ සමාධිය මොකද්ද කියන විග්‍රහය ඒ උපනිෂූත්‍රය ලස්සනට පැහැදිලි වෙනවා. ඒ තමයි පටිච්චසමුප්පාදයේ සත්‍ය වශයෙන් දැක්කහම ශ්‍රද්ධාව ඇති වෙලා ඒ ශ්‍රද්ධාව මුල් කරගෙන ප්‍රමුජිත භාවය, ප්‍රීතිය, සැපය, සමාධිය ඊළඟට තහබුත ඥානෙ. එහෙනම් මේ සමාධිය විග්‍රහ කරන්නේ ඒකත් එක්ක. ඊළඟට තවත් අපට ඒකේ අර්ථකථනයක් ගන්න පුළුවන් සමාධි භාවනා සූත්‍රයේ ආසවක්ඛය පිණිස පවතින සමාධිය කුමක්ද කියලා විග්‍රහ කරනවා. ඒ කියන්නේ නිවීම පිණිස තියෙන සමාධිය කුමක්ද? ඒ තමයි පංචඋපාස්කන්ධයේ උදේවය දැකීම තුළින් හටගන්න සමාධිය. එහෙනම් අර විග්‍රහ කරපු සමාධිය මොකද්ද? සමාධින් වික්කවේ භාවේත ඒ භාවිතා කරාම තාපුත ඥානය ඇති වෙනවා කියලා භාවිතා කරන්න පුජ්‍යලයක් ඉන්නවා. පුජ්‍යය තමයි මේක කරන්න පටන් ගන්න. යථාභූත ඥානය ඇති වෙනවා. ඒක මාර්ගයේදී සිදුවෙන ප්‍රතිපදයක්. ඒක තමයි අර උපනිෂද් ලස්සනට පැහැදිලි කරන්නේ. එහෙනම් පංචීපාස්කන්ධයේ උදේවය දැකීමත් එක්ක හටගත් චිත්ත ඒකාග්‍රතාවයේදී යථාභූත ඥානය ඇති වෙනවා. අනාත්ම දර්ශනයත් එක්ක මම මේක දකින්න යන වැඩපිළිවෙලක් එක්ක නෙමෙයි සත්‍ය දර්ශනයක් එක්කයි යමු වන්නේ. හැබැයි මම කරන වැඩක් තමයි පංචීපාස්කන්ධයේ උදේවය දකින්න යමු වෙනකොට ඒකේ සත්‍ය දකින්න දකින්න අන්න සත්‍ය දැකීමේදී අනාත්ම බව ප්‍රකට වෙනකොට සිත සමාධිය ඇති වෙනවා සිත සමාධිය ඇති වෙන්නේ හේතු ප්‍රත්‍යයෙන් යුක්තව අන්න එතනදී තාවබෝධ ඥානෙ නිවීමට යොමු වෙනවා දැන් මෙතන විග්‍රහ කරන පරියාය පැහැදිලි කරන්නේ බුදුරන් වහන්සේගේ ශ්‍රාවකත්වයට එක්ක මේ ආමන්ත්‍රණයේදී සිල්වත් භාවයෙන් යුක්ත කෙනාට සීලය කාරණා මූලිකව ඉස්මතු කරලා බුදුරන් වහන්සේගේ ශ්‍රාවකයාගේ ස්වභාවය තමයි මේ මුක්තිය පිණිස යොමු වෙන එක. ඒ සඳහා අවශ්‍ය අනික් කාරණා තමයි අනිත් සියල්ලක්ම. අන්න එතනදී ditta ධම්ම සුඛ විහරණයටයි ධ්‍යාන ලබා ගැනීමට මේක හේතුවක් වෙනවා කියලා කියන්නේ. ditta ධම්ම සුඛ විහරණයට වෙන දෙයකට නෙමෙයි. එහෙනම් ditta dhamma ditta dhamma සැපසේ ditta dhamma සුඛ විහරණ සැපසේ වාසය කිරීමට ඒත් ඒ සමාධිය ලබා ගැනීමට අර කාරණා සියල්ලක්ම පුරුදු කරන්නට ඕනේ කියලා බුදුරන් වහන්සේ පැහැදිලි කරන්නේ ඒ බුදුරන් වහන්සේගේ ශ්‍රාවක ස්වභාවයත් එක්ක පැහැදිලි කරන නිසා. එහෙම නැතුව අනිත් අයට සියල්ලට සියල්ලටම පොදුව කතා කරන මොකද ශ්‍රාවකත්වයට ආව කෙනා නෙමෙයි සීලයත් එක්ක කතා කරන්නේ මොකද පටන් ගන්නෙ ප්‍රාතිමුඛ සංවර සීලයෙන් වෙන කාටවත් ප්‍රාතිමුඛ සංවර සීලයක් නැහැ මෙතන විශේෂයෙන් භික්ෂුව දොර ගිහි උපාසක කෙනෙක් නම් පංච සීලයේ කියන කාරණාව. එතකොට දැන් බලන්න දේශනා තුළදී මම උපාසකයෙක් කෙනෙක් දරා ගන්න කියලා කියන්නේ බුදුරන් වහන්සේගේ ශ්‍රාවකත්වයට ආවහම ඊළඟට ඒ ශ්‍රාවකත්වයට ආව කෙනා තමයි මට භික්ෂුත්වය ලබා ගන්න ඕනේ කියන්නේ. එහෙනම් ඒ උපාසක උපාසිකා භික්ෂු භික්ෂුණී කියන මෙන්න මේ කාරණා අර්ථකථනය වෙන්නෙම බුදුරන් වහන්සේගේ ශ්‍රාවකත්වයත් එක්ක බුදුරන් වහන්සේගේ ශ්‍රාවකත්වය කියලා කියන්නේම විමුක්තිය අපේක්ෂාව. එහෙනම් එවැනි කෙනාට ලැබෙන ප්‍රතිඵල ලැබෙන්නේ දැන් විපස්සනා කරන්න ඕනේ නැහැ කෙනෙකුට මේ අනිත් අයගේ ගර්භු මං පේන්නේ නැහැ නේ විපස්සනාවේ. නමුත් ඒ කාරණාවත් එක්ක එයාගේ ප්‍රියශීලී භාවය ඇති වෙනවා. ඒ වගේම විපස්සනා කරන ගතිය පෙරේත ලෝකේ පෙරේතයට පේන්නේ නැහැ නේ. නමුත් අර කෙනාගේ ගුණයත් එක්ක අරයාගේ හිතෙහි ඒ ප්‍රසාදය හට ගන්නවා. ඊළඟට දිට මේ දන් දෙන කට්ටියන්ට දාන දෙන කට්ටිය දකින්නේ නැහෙනේ මෙයා විපස්සනා කරනව නැද්ද කියලා. මොකද ඒක පේන්නේ නැහැ. නමුත් ඒ කාරණා විපස්සනා ආදී මේ ශ්‍රාවකත්වය කියන්නේ බුදුරණවහන්සේගේ ශ්‍රාවකත්වය නෙවෙයි උලුප්පන්නේ. දැන් මේක තව ටිකක් අර්ථකථනය කරගන්න පුළුවන්. <clears throat> බුදුරණවහන්සේගේ ශ්‍රාවකයෙක් ගුණ ශ්‍රාවකයන්ගේ ಗುಣ තමයි උජුපටිපන්න සුපටිපන්න ඥායපටිපන්න මෙන්න මේ කාරණා විග්‍රහ කරනවා. <clears throat> එතකොට මෙන්න මේ ශ්‍රාවකයාට දන් දෙන සුදුසුයි. මහත්ඵල පිං සිද්ධ වෙනවා. එතකොට මේ ඔක්කොම කියන්නේ කාටද? බුදුරණන් වහන්සේගේ ශ්‍රාවකත්වයත් එක්ක. එහෙනම් ඒ ශ්‍රාවකත්වය කියන කාරණාව තියෙන්නෙම අර උජුපටිපන්න සුපටිපන්න ආදී දේවල් එක්ක ඊළඟට ආහුණීය කියලා සූත්‍රයක් මට මතකයට තියෙනවා දන් දීමට වන්දනාමාන කිරීම සුදුසු අය එතනදි පැහැදිලි කරන්නේ මේ බුදුරණවහන්සේගේ ශ්‍රාවක හැටියට ඉන්න පිරිස. එහෙනම් ඒ ශ්‍රාවක හැටියට ඉන්න පිරිසත් එක්ක තමයි මේ කාරණා ටික මේ පැහැදිලි කරන්නේ නැතුව අනිත් කෙනාට දැන් අපි දන්නවා බුදුරණවහන්සේගේ ශ්‍රාවකත්වයේ නොවන උනත් යම් කිසි කෙනෙක් සමාධිය වඩනවා නම් ඒතනත් මහත්ඵල මහානිසංස භාවයක් තියෙනවා අනිත් කෙනාට සාපේක්ෂ. නමුත් බුදුරණවහන්සේගේ ශ්‍රාවකයා ඊට වඩා මහත්ඵල ශ්‍රාවකයාට දෙනකොට ඊට වඩා මහත්ඵල මහානිසංස. එහෙනම් ඒ ශ්‍රාවකත්වයේ ආමන්ත්‍රණයත් එක්ක තමයි මේ විග්‍රහය ඒ විදිහටම තියෙන්නේ. ඒ නිසා තමයි ඒක මහත්ඵල මහානිසංස බවට පත්වන්නේ. ත්‍රිවංශරණ සමසවනාස අප්‍රමාණපින් තිරුවන් සරණයි. අවසරයි ස්වාමීන් වහන්සේ මේ අර මම පොඩ්ඩක් අර ස්වාමීන් වහන්සේ ඉතල අර අනිත්‍ය සංඥාව පොඩ්ඩක් මතක් කරපින්ද මම අහන්නේ ස්වාමීන් වහන්සේ ඒක අර ලොකුම පිනක් කියලා කියනවා ස්වාමීන් වහන්සේ. ඒතකොට ස්වාමීන් වහන්සේ දැන් අර මම අහලා තියෙනවා සෝවාන් කෙනෙකුට දැන් දානට වඩා සකෘදාගාමී කෙනෙකුට අනාගතවම කියලා අන්තිම අනිත්‍ය සංඥාව මහත් පරයි කියලා කියනවා. ඒතකොට ස්වාමීන් වහන්සේ දැන් අර මුල් ටිකේන අපිට ඒ කරන ලද කර්මයෙන් කාමයන්ට අදාළ දේවල් ලැබෙන්න හේතු වෙනවා කියලා අපිට තේරුම් ගන්න පුළුවන්. නමුත් අර අනිත්‍ය සංඥාව කියන්නේ ස්වාමීන් වහන්සේ පටිච්චසමුප්පාදය දකින්නවා කියන ස්වාමීන් වහන්සේ ඒක මාර්ගයෙන් ඒකට කර්මක්ෂේ පිස පවත්න කර්මයෙන් එතකොට ඒකෙන් මහත්ඵලයි කියලා මේ කියන්නේ නිවන පිස හේතු වෙනවා කියන අර්ථයෙන්ද නැත්නම් අර එහෙනම් වෙනම පිනක් සිද්ධ වෙනවා කියන අර්ථයක් තියෙනවද? මට ඒක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න ඕන තේරුම් ගන්න. සර්වන් සරණයි. දැන් අපි දන්න කතා කාරණාවක් තියෙනවා. සෝතාපන්න කෙනෙක් ආත්මහතකට වඩා යහ යන්නේ නැහැ. ඒ වගේම සෝතාපන්න කෙනෙක් කවදාවත් දුගති යන්නේ නැහැ. එතකොට දුගති යන්නේ නැති වෙන්න හේතුව ඒක අදාළ කර්මස් කරන්නේ නැති නිසා. අපි හිතමු විශාල අකුසල් කරමින් කියන්නේ ආනන්තරි පාප කර්ම නොකරපු අකුසල් කරමින් කියන කිටියා කියලා. එහෙම හිතපු කෙනෙක් සෝතපන්න වුණා කියලා. එහෙම හිතපු කෙනෙක් සෝතපන්න වුණාම අකුසල්ම ගොඩාක් තිබිලා තියෙනවා නම් මේ ජීවිතේ. හැබැයි යා කවදාවත් නිර යන්නේ නැහැ. මේ ජීවිතය යම් කිසි දෙයක් විඳවන්න පුළුවන්. ඒකට හේතු වන්නේම සිත යාගේ ජීවිතය පිනක් කියලා කියන්නේ ප්‍රමුජිත භාවයක් එක හට ගන්න දෙයන්නේ. ඒ ඒ කාරණාව ලෝකයේ තුලදී ගත්තොත් ලෝකයේ හොඳම දේ ලැබෙන්න හේතු වෙනවා. දැන් අතන ලෝකයෙන් විතරයි වරුදු කරන්නේ. හැබැයි අනිත් පැත්තෙන් ලෝකෝත්තර මාර්ගයට යොමු වෙන එක සම්පූර්ණ ලෝකෝත්තර මාර්ගය. හැබැයි ලෝකෝත්තර මාර්ගය කියන එක අපි ලෝකයට එක්ක බලනකොට ලෝකයේ උපරිම දේ. කාමයන් කාමයන් නෙමෙයි දැන් සිව්පසයේ පරිභෝගයට අවශ්‍ය පහසුව පහදම් බුදුරණවහන්සේක අවස්ථාවක් පැහැදිලි කරනවා. ආහාර ජීර්ණ පද්ධතිය හොඳට වැඩ කරන එකත් පිනකට ලැබෙන එකක්. එතකොට අපේ පහසු විහරණයට ලැබෙන දේවල් කාමයන් එකතු නොවි වාසය කිරීමට ඒක උපකාරයක් වෙනවා. Uh, ඉතින් ඒ නිසා uh, අනිත්‍ය සංඥාව කියන කාරණාව නිවන් මගටයි මහත්ඵල වෙනවා නිවන් මගට යොමු වීමක් කොහොමද තියෙනවා හැබැයි මහත්ඵල වීමක් ලෝකයට සාපේක්ෂව බලනකොට අනිත් ලෝකයේ කරන සියලු දේවල් වලට වඩා ඒක ශ්‍රේෂ්ඨත්වයක් එමු වෙනවා. ඒකට තව කාරණාවක් ගන්න පුළුවන් මේ uh, ආනන්ද සප්පාය සූත්‍රයේදී ආනන්ද සප්පාය සූත්‍රයේදී ආනන්ද ස්වාමීන් වහන්සේ අහනවා විදර්ශනාව පිළිබඳව විදර්ශනා කරන කෙනා පිරිනමම් පානවාද කියලා. නොටසනෝච මේසිය ආදී වශයෙන් විග්‍රහ කරන්නේ. ඊට පස්සේ බුදුරණවහන්සේ කියනවා කෙනෙක් පිරිනමම් පානවා කෙනෙක් පිරිනමම් පාන්නේ නැහැ කියලා. ඊට පස්සේ ආනන්ද සාමණේරයන්ට බුදුරණවහන්සේ විග්‍රහ කරනවා යම් කිසි කෙනෙක් ඒක උපාදාන කරගත්තොත් එයා පිරිනමම් පාන්නේ උපාදාන කරගත්තේ නැති කෙනා පිරිනොම් පානවා. විදර්ශනා කරන එකත් උපාදාන කරගෙන හිටියොත් එයා පිරිනොම් පාන්නේ උපාදාන කරගත්ත නැති කෙනා පිරිනොම් පානවා. දැන් එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේට ආයෙ ප්‍රශ්නයක් ගොඩ නැගෙනවා. ඒ තමයි ඒක උපාදාන කරගත්ත කෙනා උපදින්නේ කොහෙද? දැන් කාම ලෝක උපාදාන කරගත්ත උපදිනවා කාම ලෝකේ. රූප ධ්‍යාන උපාදාන කරගත්ත උපදිනවා රූප ලෝකේ. අරූප ධානය උපදාන කරගත් උපදින අරූප ලෝකේ. කාම ලෝකෙත් පිනත් එක්ක ගෙන දිව්‍ය ලෝකවල, මනුස්ස ලෝකවල. අකුසලයට එක්ක නිවේ තිරිසන් ලෝක, പ്രേත ලෝකවල. එතකොට මෙතන එකක්වත් නෙමෙයි. නමුත් උපදිනවා. කොහෙද තුර උපදින්නේ? දැන් අනිත් හැම දෙයකටම ඒකට අදාළ ප්‍රතිඵලයක් කතා කරන්න පුළුවන්. බුදුරණවහන්සේ පැහැදිලි කරනවා එයා උපදින්නේ අග්‍රම භවය නේව සංඥා නා සංඥායතනෙ. ඒ අග්‍රම භවයේ උපදින්නේ ලෝකේ කතා කරනකොට ලෝකයට සාපේක්ෂව දැන් අපි දන්නවනේ ලෝකයේ ඉන්නකොට රහතන් වහන්සේ රස විඳිනවා ඇලෙන්නේ නැහැනේ. ඒක ලෝක විහාරයක ලෝකයේ අග්‍රම කෙනෙක්. බුදුරණවහන්සේ ගැන අපට හම්බුන ලෝකයේ ලෝකයේ ඉන්න අග්‍රම කෙනෙක්. හැබැයි එතෙන්ද ගියා ඒ සත්‍ය ස්වභාවය දකිනකොට අර එකක්වත් කතා වෙන්න දෙයක් නැහැ. නමුත් ලෝකයේදී අග්‍රදී. අන්න ඒ නිසා ලෝකයේ අග්‍රම තැනට යනවා. එහෙනම් ලෝකෝත්තර මාර්ගය කියනකොට ඒක ලෝකයේ තියෙන කාරණාත් එක්ක බලනකොට ලෝකයේ ඇතිතැන ඉඳලා කතා කරපු අග්‍රදයටත් එහා අග්‍රදයක් බවට ඒ කාරණාවපත් වෙනවා. ඒකයි ඒක ලෝකයේ පැත්තෙනුත් මහත්වල මහානිසංස බවට පත්වන්නේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. බොහොම පිං සම්මාන. අවසරයි ස්වාමීන් වහන්සේ මේ ප්‍රඥාත භාවනා වඩනකොට මේ අෂ්ට සමාපatti වලට සමවදනවා වගේ විදර්ශනා භාවනාවේදී ඒ වගේම ධාන ඒ ටිකම තියෙනවා ස්වාමීන් වහන්සේ. ඒ අතම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. පඤ්ඤා විමුක්ත බුතෝ භාග විමුක්ත සූත්‍ර ඒ වගේම මහා නිදාන සූත්‍රයේ මෙන්න මේ කාරණා තුළ ඒ ගැන හොඳ විග්‍රහයක් තියෙනවා. අෂ්ට සමාපත්තිය කියනකොට කයෙන් ස්පර්ශ කරන දෙයක් තියෙනවා. කයෙන් එතන කියන්නේ කයෙන් ස්පර්ශ කිරීම කියලා වචනයකුත් තිබ්බනේ. අරූපාවචර සමාධිග්‍රහ කරනකොට කයෙන් ස්පර්ශ කරනවා කියලා කියන්නේ ඒකට යොමු වෙලා වාසය කරනවා කියන එක. ඒ වගේම විදර්ශනා කරන පඤ්ඤාය මුත්ත කෙනා ගැන රහතන් වහන්සේ ගැන විග්‍රහ කරනකොට කයෙන් ස්පර්ශ කරන්නේ නමුත් සමෝවදිනවා සත්‍ය සමුදය දැකලා නිදහස් වෙනවා. කයෙන් ස්පර්ශ කරන්නේ කියනවා. මේක මම තේරුම් ගන්න පුංචි උදාහරණයක් කියලා දුන්නා. කලින් ඔය මම මේ දේශනාව මේ මේ කාරණා විග්‍රහ කරලා පෙන්වා දෙලා තියෙනවා. ඒ තමයි කොළඹ ඉඳලා යාපනයේ කෙනෙක් ගමන් කරනවා නම් දෙන්නෙක් ගමන් කරනවා කියලා හිතන්න. එතකොට එක්කෙනෙක් කොළඹ ඉඳලා යාපන යනකොට නිට්ටඹුව හම්බ වෙනවා, කුරුණෑගල හම්බ වෙනවා, දඹුල්ල හම්බ වෙනවා, ඊළඟට අඬව මිහින්තලේ හම්බ වෙනවා, වවුනියාව, කීනොච්චිය, අලිමංකඩ මේවා ඔක්කොම හම්බ වෙලා තමයි යාපනයට යන්නේ. එක්කෙනෙක් ඉන්නවා එයා නිට්ටඹුවට ඇවිදලා නිට්ටඹුව කියන්නේ මොකද්ද කියලා හොඳටම දැනගන්නවා. දැනගෙන නිට්ටඹුව තේරුම් අරගෙන අන්න නිට්ටඹුවේ ඉඳලා ඊළඟ නගරයට යනවා. ඔන්න ඔය විදිහට යත් යාපනයට යනවා. තව කෙනෙක් ඉන්නවා කෙලින්ම පාර දිගම යනවා. හැබැයි නිට්ටඹුව දන්නෙත් නැහැ. ඒ වගේම නිට්ටඹුව දැන් මොකද්ද කියන කාරණා දන්නේ නැහැ. කුරුණෑගල කොහොමද කියලා දන්නේ නැහැ. හැබැයි නිට්ටඹුව හරහාමයි යන්නේ. කුරුණෑගල හරහාමයි යන්නේ. ඔන්න ඔය දෙන්නගේ වෙනස. අන්න ඒ වගේ තමයි කයෙන් ස්පර්ශ කරනවා සහ ප්‍රඥාවෙන් ස්පර්ශ කරනවා ප්‍රඥාවෙන් සත්‍ය දකින්නවා කියන කාරණා දෙකේ වෙනස. එයත් සමවදිනවා. ඒකනේ දැන් සමවදිනවා කියන්නේ ඒකට ඒක උපදවා ගත්තා කියන එක. හැබැයි කයෙන් ස්පර්ශ කරන්නේ නැහැ. දැන් නිට්ටඹුව නගරයට හරහා නියන්නේ. ඒ කියන්නේ නිට්ටඹුව හරහාමයි ගියේ. කුරුණෑකල හරහාමයි ගියේ. ඒකට ගිහිල්ලා එකින් අයමුත් වුණා. හැබැයි නිට්ටඹුව කියන්නේ මොකද දන්නේ නැහැ. කුරුණෑකල කියන්නේ ඒකේ අංග සම්පූර්ණ විස්තරය දන්නේ නැහැ. අන්න ඒ වගේ තමයි විදර්ශනාවත් එක්ක ධ්‍යාන නැත්තම් සමාපatti ලැබෙනකොට අද මට මේක ලැබුණා කියන නිර්වචනයක් එක්ක නෙමෙයි තියෙන්නේ කෙනෙකුට ලැබිලා ලැබීමත් එක්කම ආයේකේ සත්‍ය ස්වභාවය තේරුම් ගැනීමක් තියෙනවා. ඒතු ඒකේ මේ කයෙන් ස්පර්ශ කිරීමක් නැහැ. නමුත් විදර්ශනාව තුළත් ඒ සියල්ලක්ම එයාට ලැබෙනවා. ඒ නිසා තමයි කයෙන් ස්පර්ශ කළත් නොකලත් අනාගාමී වෙනකොට සමාධිය සම්පූර්ණයි. ඒ සමාධිය සම්පූර්ණ වෙනවා. කයින් ස්පර්ශ නොකර වෙන්න පුළුවන්. නමුත් සමාපත් මේ සත්‍ය දැකීමත් එක්ක සත්‍ය දකින්නේ කාමයන් ඔක්කොම ඉක්මුණාම අයි කාමයන් කවදාවත් ලැබෙන්න විදියක් නැහැ. කාමයන් වල තියෙන බොරුව දැකලා බොරුවෙන් අයින් වෙලා. කාමයන් වලින් වෙන් වෙනවා. අන සමාධිය සම්පූර්ණ වෙනවා. හැබැයි යාට තේරුම් ගැනීමකට වටහා ගැනීමකට ආද මේක තුල මම ඉන්නේ කියන අන්නේ කාරණාවත් එක්ක වාසය කිරීමක් නෙමේ තියෙන්නේ. එහෙම වාසය කරලා ඒකත් එක්ක වාසය කරන්න පුළුවන් කෙනෙකුට එතකොට එයා බුදු විභාග, ඒ කියන්නේ දෙවැත්තම යාට ලැබිලා එයා සම්පූර්ණ මේ කායනුත් ස්පර්ශ කරගෙන ඒ තුල ඉන්නේ. පඤ්ඤාය මුත්තර රහතන් වහන්සේට තියෙන්නේ සත්‍ය දැක්ක නිදහස් වුණා කයින් ස්පර්ශ කිරීම නෙමේ ඊළඟට තියෙන්නේ විමුක්තිය ස්පර්ශ කරන්න තියෙන්නේ හැබැයි අර සමාධි සමාපatti කියන්නේ කුමක්ද කියන කාරණාව ඒකට යොමු වෙච්ච නිසා ඒ කාරණා ප්‍රකට වෙනවා. තෙරුවන් සරණයි. අවසරයි සම්මාත් ප්‍රශ්නයක් ප්‍රශ්නෝ සම්මාත් දැන් අද සූත්‍ර දේශනාවේදී විශාල වශයෙන් දේශනා කරන ඉදර වහන්සේ දැන් සීලය ප්‍රඥෝක් සංවතියේ ඉඳලා සීලය ගැන විශාල වශයෙන් මේ තව දේශනාවකදී බුදුජාන වහන්සේ මෙහෙමයක් කියලා කෙනෙක් කරන මොකක්ද කියලා දැන් මම හිතන විද්‍යාසූත්‍රයේ නැති මේ සීලේ ප්‍රතිස්සාය නරෝසපඤ්ඤෝ චිත්තපඤ්ඤංච භාවයන් ආතාපනිකෝ නිකප්පු දුක්ඛේ සෝයි මං විද්‍යාපේකට කියලා. ස්වාමීන් වහන්සේ මේ සීලය කියනෝනේ ප්‍රඥාවක් සමග තියෙන වගේ දෙයක් නේද ස්වාමීන් වහන්සේ පැහැදිලි කරලා පොඩ්ඩක් අපිට ඉගෙන පොඩ්ඩක් පැහැදිලි කරන්න ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. එතන පැහැදිලි කරන්න ප්‍රඥාවන්ත ශ්‍රාවකයා තමයි සීලී පිහිටලා සිතත් ප්‍රඥාවත් වන්නකොට මේ ජටාව ලෙහෙන්නේ කියලා. ඒතකොට එතන කතා කරන්නේම ප්‍රඥාවත් එක්ක. අපි දැන් මෙහෙම හිතුවොත් ඒ සඳහා යොමු වෙන්න කෙනෙක් කාමට පස්සේ අපි හිතමු යම් කිසි කෙනෙක් නිවන් දකින්න ඕනේ. ධර්මයට යොමු වෙන්නට ඕනේ කියන අදහසින් ආවා. එතකොට දැන් ප්‍රඥාව ඇති වෙලා තමයි ওই මාර්ගයට කියන්නේ. ඒ කාරණාව හරි. හැබැයි දැන් ඒ කෙනාට ඒ කියන්නේ නිවන් දකින්න ආවා කියන්නේ සත්‍ය දකින්න ආවා කියලා කියන්නේ මේ ප්‍රශ්නේ තේරුම් ගන්න සසර බය තේරුම් ගන්න දුකින් නිදහස් වෙන්න ඕන ඒකත් එක්කනේ මේ එන්නේ. එතකොට එයාට වැටහීමක් තියෙන ලෞකික සම්මාදිට්ඨියත් එක්ක අකුසලයෙන් දුක් විපාකත් කුසලයෙන් සැප විපාකත් ලැබෙන්නේ කියලා. එතකොට සීලය කියන්නේ කයයි වචනයයි සංවර වීම. අරහිම අපේක්ෂාවෙන් ආව කෙනා කය වචනය සංවර කරගත යුතුද නැතිද? එයා සංවර කරගත යුතුයි. මොකද එයා දන්නවා අසංවර වීමත් එක්ක Tamanට දුක් විපාක ලැබෙනවා මේ අවස්ථාව අහිමිත් වෙලා යනවා. එහෙනම් මේ අවස්ථාව අහිමි නොවෙන්න මේක රැඳෙන්න කුසලයේ ඉස්මතු වෙන්න Taman තුලින් සිදුවෙන වැරදි දුරු කරගන්න අන්න සිල්වත් භාවයට යොමු වෙනවා. ඒ සිල්වත් භාවයත් එක්ක තමයි එයාට පුළුවන්කමක් ලැබෙන්නේ ඉදිරියට ධර්මයත් එක්ක අනිත් කටයුතු කරගෙන ඉන්න තැනදී නිවැරදිවම මේ ධර්මයේ තේරුණාම නැත්නම් ප්‍රඥාව ඇති වෙලා සීලය ආරේකාන්ත සීලයක් එක්ක යොමු වෙච්ච තැනදී විඤ්ඤූප සබ්‍රහ්මචාරින් වහන්සේලා ප්‍රශංසා කරන සමාධියට හේතු වන දාස භාවයෙන් නිදහස් ස්වභාවයකට යමුනහම අන්න ප්‍රඥාවත් එක්ක සීල සමාධි ප්‍රඥා මාර්ගයේ වැඩෙනවා. හැබැයි තින්ද යොමු වෙන්න මූලික තැන ඉඳලම අවශ්‍යයි. ඒක නැතුව කවදාවත් යොමු වෙන්න බෑ. ඒක නැතුව යොමු වෙන්නවා නම් අතීතයේ එහෙම පුරුදු කරපු කෙනෙක් සුළු වැරද්දකින් මේ ජීවිතේ මොනවා හරි වැරදි දේවල් එක ඉන්න පුළුවන්. මොකද ධර්මය හම්බ වෙනකම්. හැබැයි ඒත් හම්බෙච්ච දනදී අතහරිනවා. ඒක තමයි ස්වභාවය. ඉතින් ඒ නිසා මේ ලෞකික සම්මාදිට්ඨියත් එක්ක දැනගත්ත කෙනා අනිවාර්යෙන් කය වචනය කියන දෙක සංවර කරගන්න යොමු වෙනවා. මොකද එයා තුළින්ම දකිනවා. එයාටම තේරෙනවා මේ මෙලෝ පරලව සුගති දුගති පින පව කියන මේ කාරණා. එහෙනම් එයා කවදාවත් අකුසලයට යොමු වෙන්න කැමැත්තක් ඇති වෙන්නේ එයා නිතරම සංවර වෙනවා. ශික්ෂාපදයක් කැඩෙන්න පුළුවන් සංවර වෙනවා. ඒක තමයි හික්මන කෙනාගේ ස්වභාවය. ප්‍රඥාවෙන් හික්මනකොට ඒ කෙනාට සත්‍ය දැකීමට නැවත යොමු වීමත් එක තමයි ඒ කාරණාව බුදුරණවහන්සේ විග්‍රහ කරලා පෙන්වන්නේ. ඉතින් ඒක නිසා මම අර නිතරම පැහැදිලි කරන්නේ ඒකයි අපේ බුද්ධ දේශනාවේ ඒ තියෙන පරයය හොඳට බලන්නට ඕනේ. එහෙම නැති වුණොත් එහෙම ලොකු ප්‍රශ්නයක්. එහෙම නැති වුණොත් මේ දැන් අපි සරකාණී සූත්‍රය විතරක් ගත්තොත් සරකාණී එක්කෙනෙක් ශාසනීය ශාසනීය කතා කරන සරකාණී කියන්නේ. දැන් සරකාණී වගේ අපි වෙන්න හදන්න ගියොත් ප්‍රශ්නයක් එනවා. හැබැයි සරකාණීගෙත් පැහැදිලි කරන්නේ එයාට සෝතාපන්න වීම කතා කරන්නේ මරණ කාලෙදී එයා සිල්වත් වුණා කියලා. හැබැයි මුලේ ඉඳලා එයාගේ යම් යම් අඩුපාඩු තිබිලා තියෙනවා. ඒත් බුදුරණවහන්සේගේ ශ්‍රද්ධාව තිබිලා තියෙනවා. සමහර දෙයකට ඇබ්බැහිවීමක් වෙලා. ඉතින් එයාව අපි උදාහරණට ගන්න ගියොත් එකම කාරණාවක් දේශනාවේ තියෙන ප්‍රශ්නයක් වෙනවා. ඉතින් ඒ නිසා සිල්වත් භාවය ලෞකික සම්මාදිට්ඨියත් එක්ක එයා තේරුම් ගන්නව අනිවාර්යයෙන්ම. ඒ ලෞකික සම්මාදිට්ඨිය ඇතිවීමත් එක්ක වැරදි දේ දුරු වෙන්න යොමු වෙනවා. හැබැයි ඒ කාරණාව කළ පමණින්ම නිවන් දකින්නේ නැහැ. ඊට තව දේවල් කරන්න තියෙනවා. අන්න ඒක තමයි අර සිය සූත්‍රය පැහැදිලි කරන්නේ. එහෙම අර විදිහට හිතුවොත් ඒකත් වර්ධිනවා කෙනෙක්. හැබැයි නුවණින් යුක්තව කෙනෙක් සීල සීල රකිමින් යනවනම් ආය අපේක්ෂා කරන දෙයක් නෑ සමාධිය ඕනේ නිවන් දකින්න ඕනේ කියලා. ඒ ප්‍රතිපදාව කෙලින්ම තියෙන්නේ විමුක්තියට. හැබැයි නුවණත් එක්ක දර්ශනයත් එක්ක එහෙම යොමු නොවිච්ච කෙනාට අර මූලාරම්භ ටික අනිවාර්යෙන් ඒ විදිහට කරන්ට වෙනවා. ඒ නිසා තමයි සෝතාපන්න කෙනාගේ සීලය ආරකාන්ත සීලය හැටියට ඉතින් මෙහා සංයෝජන සීලබ්බතයත් එක්ක තමයි තියෙන්නේ. ඉතින් ඒක කුසලයට එක්ක අපි යොමු වෙන්නට ඕන. ත්‍රිවන් සරණයි. ස්වාමීනා සෝතරටම පුල් ප්‍රශ්න ස්වාමීනාට දැන් මේ අපි සුදු දේශනාවල තියනවල ස්වාමීන් වහන්සේ යම් කෙනෙක් ඒ කියන්නේ දර්ශනීය විතරක් දර්ශනීය විතරක්ම ප්‍රයෝගික කරගෙන යාට දැක්මක් එනකොටම එයා මාර්ගයේ එයාට ඇති වුණා එයාට කලින් පුරුදු පුරුදු කළ නැහැ කිසිම තීරයක් ඒ කියන්නේ පන්තිලවත් එහෙම නැති කෙනෙකුට එහෙම එහෙම වෙන්න පුළුවන් එහෙම දෙයක් එහෙම එකක් තියෙනවා ස්වාමීන් වහන්සේ. මගේ මිත්‍රෙක් අහපු ප්‍රශ්නයක් ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. ඒ විදිහට කතා කරන්න පුළුවන්කම ලැබෙන්නේ බුදුරන් වහන්සේගෙන් කෙලින්ම බණ අහලා එවෙලෙම මාර්ගඵල ලැබුව කෙනෙකුට. ඒ තමයි සාරිපුත්තු මහරහතන් වහන්සේ. සාරිපුත්තු මහරහතන් වහන්සේ අසජි මහ අසජි මහරහතන් වහන්සේ හම්බෙච්ච තැනදී උපදේශ පරිභාජකය අහපු දහම්පදීම සුතපන්න වුණා. හැබැයි පන්සීල් කියලා හෝ දැන් බුදුරණවහන්සේ පනෝපසීලයක් මොකුත් දන්නේ නැහෙනේ. හැබැයි සසර පුරුදු කරගන්නත් හැදිලා තියෙනවා ජීවිතේ යම් වැඩකල තිබිලා තියෙනවා. නේ බුදුරණවහන්සේ හම්බෙන්නට නමුත් අධික ප්‍රඥාව. අධික ප්‍රඥාවත් එක්ක දහම්පදයක් ඇහෙනකොට සෝතපන්න වෙනවා. බාහිදාරු චීරිය. පුක්කුසාති ඔය කට්ටිය ගැන කතා කරාට පස්සේ යාළුවට අහපව් අර මූලික කාරණාවක් කියන දෙයක් නැහැ. මොකද ප්‍රඥාවමයි මූලික දේ තියෙන්නේ. හැබැයි යාලා අර අසංවර භාවයක් එක්ක යන ගතියක් නෙමෙයි තියෙන්නේ. යාළඟ තිබිලා තියෙනවා අතීත සංසාරෙත් පුරුද්ද. ඊළඟට රසකුල පුත්‍රයා ඔය කී දෙනෙක් يعني මුල ආරම්භයේ ශාසනයේ මුල ඉඳලා ආව අයගේ ප්‍රඥාවටම කතා කරන يعني ප්‍රඥාවන්තයමනේ හිටියේ. දැන් බුදුරණවහන්සේ පැහැදිලි කරනවා ඉතින් පස්සේ ප්‍රඥාවන්තය අඩුයි කියලා මේ ශික්ෂාපද පනවද්දිත් මාර්ගඵල අඩුයි. ඒ ශික්ෂාපද වැඩිපුර පරවන්නේ මිනිස්සුන්ගේ ප්‍රඥාව අඩු නිසා වැරදි වලට යොමු වෙනවා. වැරදි වලට යොමු වෙන නිසා ශික්ෂා පනවනවා. හැබැයි ප්‍රඥාව අඩුයි. ඉතින් අවබෝධ කරන්නේ නේ අතීතේ ප්‍රඥාව වැඩි ශික්ෂා අවශ්‍යත් නැහැ. ඒ කට්ටියන්ටම දන්නවා මේ වැරදි වැරදිදී එයාලගේ නුවණින්ම එයාලා ප්‍රහාණය කරනවා. හැබැයි පන්සිල් රකින්නවද ප්‍රාතිමොක්ඛ සංවර සිල් ඒවා කතා කරන්න දෙයක් නැහැ. ඒකයි ශාසනය අවුරුදු 20ක් යනකම් ශික්ෂාපද නැහැ. ශාසනය තුල තිබුණේ සම්බපාපස්සකරණ කුසල සුපසම්පදා. ඔන්න ඔය ටිකත් එක තිබුණේ. ඇයි එච්චර නුවණ තියන අය ප්‍රඥාවන්තයි. ඉතින් මේ අධික ප්‍රඥයෝ කොහොමත් ඒ කට්ටියන්ගේ ජීවිතේ සංවරයි. අද අද බලන්න සමාජය තුල බුදුරණවහන්සේගේ ධර්මය අහන්න නැති කෙනෙක් නැති අය සමහර අය ඉන්නවා තේරෙනවා මේව හොඳ නෑ මේව වැරදි කියන කාරණාව. අන්න ඒ වගේ අතීතයේ හිටිය මහා ප්‍රඥයෝ. ඉතින් ඒ නිසා ඒ ප්‍රඥයන් කවදාවත් අද අපට ආදේශ කරගන්න බෑ. මොකද බුදුරණවහන්සේ කාලෙම කියනවා මේ යුගයේ මිනිසුන්ගේ ප්‍රඥාව හීනයි. ඒ නිසා ශික්ෂාපද වැඩි වෙනවා. ඉතින් ඒ නිසා ශික්ෂාව වැඩි වීමක් තියෙන්නේ ප්‍රඥාව අඩු වීමත් එක්ක. හැබැයි ඒකදී අර රැකෙනවා ධර්මයට යොමු වෙන්න මේ ජීවිතේ හරි ඊළඟ ජීවිතේ හරි මේ තවත් පිනම රැස් වෙලා යහපතම අදාළ දේම යොමු වෙලා ඒ අර ලැබිච්ච දේ තුළ රැකීමක් කර තියෙනවා අවබෝධ නොකලට. හැබැයි අවබෝධ කරගන්නේ නැතුව මොකද අවබෝධ කරගන්න ඒ හැකියාව තියෙන්න ඕනේ. ඒ හැකියාවක් නැතුව නැවත මෙවැනි දෙයක් ලැබෙන විදිහට ජීවිතය වැඩ හැඩගස්සව ගත්තේ නැති වුණොත් එහෙම එවැනි වැඩ පිළිලා කුරු කරගත නැති වුණොත් එහෙම ජීවිතේ ආයේ කවදාවත් වෙන දෙයක් ලැබෙන්නේ නැහැ. දැන් සාරිපුත්තු ස්වාමීන් වහන්සේලා බාහිදාරු කීරිය මෙයා ඒ අයට එවැනි විදිහට දහම් පදයකදී මේක ලැබුණේ ඇයි? අතීත සංසාරේ මේ විදිහේ සිල්වත් භාවයක් එක්ක වැඩ පිළිලා කුරු කරගෙන ආවා. ධර්මයක් එක්ක වැඩ පිළිලා කුරු කරගෙන ආවා. අන්න ඒක නිසා තමයි ලැබුණේ. ඉතින් එහෙනම් අපටත් ඒ හුරු කිරිල්ල කරන්න වෙනවා. අපට ඒ වගේ අධික ප්‍රඥාවක් තිබුණා නම් අන්න බුද්ධ යුගයේ ඉපදිලා ඒ ශනිකව අවබෝධය කරා යනවා. ඉතින් ඒ නිසා ඒක හොඳට තේරුම් ගන්නට ඕනේ. තේරුවන් සරණයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ අවසරයි ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ පටිච්ච සමුප්පන්න බව ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ යම් කෙනෙක් හේතු නිසා හටගන්න බව හේතු නැත්නම් හට නොගැනීම දැකීම තුල හට නොගන්න බව අත්දැකනනම් එතකොට මේ ලෝකය හටගන්න බවටත් හට නොගන්න බවටත් හේතු දකිත දකිනවා එතන ස්වාමීන් වහන්සේ මේ ලෝකය හට ගැනීම පැනවීමක් කොට දකිනකොට කැමැත්ත අකමැත්ත මෝහය කියන එකට භූමියක් නැතිවීමද ස්වාමීන් වහන්සේ මේ සූත්‍රයේ ආරේකාන්ත සීලය කියලා අදහස් කරන්නේ. කරුණාකර මේ නිවැරදිව පහදා දෙන්න ස්වාමීන් වහන්සේ පෙරවන් සරණයි. පෙරවන් සරණයි ආරේකාන්ත සීලය කියන්නේ නම් ආරේකාන්ත සීලය සම්පූර්ණ සෝතාපන්න කෙනාට තියෙන එකක්. ආරේකාන්ත තියෙන. ඒක රහතන් වහන්සේට නෙවෙයි රෝතාපන්න කෙනාට. ඒක සම්බන්ධයෙන් මම මං හිතන්නේ ගොඩාක් විග්‍රහ කරලා තියෙනවා. ආරේකාන්ත සීලය කියන්නේ මොකක්ද කියන එක සෝත් සංයෝජන දුරු වීමත් එක්ක හටගන්න දෙයක් ආරේකාන්ත සීලය කියලා කියන්නේ. එයත් පුජ්‍යලයක් හැබැයි. පුජ්‍යලයක් සීල රකින්න වැඩ පිළිල. මොකද පුජ්‍යලත්වයක් නැත්තම් මැනීම ඉක්මවන්නේ අරහත්ත්වයේදීනේ. එතනින් මෙහා සියල්ලක්ට මැනීම තියෙනවා. ප්‍රඥාවෙනුයි හේතු ඵල ස්වභාවය දකින්නේ. නැතුව හේතු දුරු වෙන්නේ නැහැ. හට නොගැනීමක් තියෙන්නේ නැහැ. හට නොගත්තා නම් එයා නිවිලා. හේතු අනිවාර්යයෙන්ම තියෙනවා. සත්‍ය ඥානෙ විතරයි සෝතපන්න වුණාට පස්සේ තියෙන්නේ. එයාගේ ඒත් වැඩ පිළිවෙල හට ගන්නවා. පුජ්‍යලයක් ඉන්නවා. ඒ ඉන්න පුජ්‍යලයාගේ නුවණින් යුක්ත හික්මීම තමයි ආරිකාන්ත සීලය වෙන්නේ. හැබැයි රහතන් වහන්සේට එකක්වත් පැනවීම නැහැ සියල්ලක්ම ඉක්ම වෙලා. අනිත් එක පටිච්චසමුප්පාදය කියන කාරණාව නම් ගොඩාක් ගැඹුරුයින් අපිට සාමාන්‍යයෙන් කතා කරන්න තියෙන ගොඩක් පරියායක් සමාල්ලාවට මේ මේ සම්මාදිට සූත්‍රයේ එහෙම ඉදිරියේදී තියෙනවා ඒකදී අපට මේ පටිච්චසමුප්පාදය පිළිබඳව කතා කරන්න පුළුවන් ඒ දේශනාව පාදක කරගෙන ඉතින් දැන් ඒකට වෙලාවක් නැහැ මොකද ඒක ලොකු කාරණා ටිකක් එතන තියෙන නිසා ඒ ීමස්මින් සතිය ඉඳන් හෝති මස් උප්පාදා ඉඳන් උප්පදිති කියන ඒ ආරණ්‍යයත් එක්ක අපි තේරුම් ගන්නට ඕනේ ඒක තේරුම් ගැනීම තමයි සැබෑවටම අනාත්ම දර්ශනය නැත්නම් සක්කාදිට්ඨිය දුරු වීම මේ සියල්ලක්ම සිදුවන්නේ. ඒ සක්කාදිට දුරු වුණාට පස්සේ මාර්ගාංගයත් එක්ක සෝතාපන්න වීමේදී ආරේකාන්ත සීලය සීලය රැකීමක් තියෙන්නේ. සවාදීන වූ දාසභාවයෙන් නිදහස් ඊළඟ විඤ්ඤාය ප්‍රශංසා කරන නුවණතිය ප්‍රශංසා කරන ඒ වගේම නොකැලල් ඒ වගේම නොසිදෙන ඒ වගේම සමාධියට හේතු වෙන විදිහේ මාර්ගාංගයක් විදිහට එතන ඒ පුජ්‍යලේ කරන සීලයක්මයි. මොකද පුජ්‍යල අෂ්ටපුරුෂ පුජ්‍යලයෝ කියලා ලෝකයේ ඉදිරිය හතන් වහන්සේත් කතා කරන්න පුළුවන් ලෝකයේ ඉන්න කෙනෙකුට මාර්ගයත් එක්ක කතා කරන තැනදී නිවීම නැත්නම් නිවිච්ච රහතන් වහන්සේ ගැන කතාව ප්‍රඥප්තිය ඉවරයි. නමුත් මාර්ගය ගමන් කරන කෙනෙක් ඉන්නවා. ඉතින් මේ කාරණා තේරුම් ගන්නේ පටිච්චසමුප්පාදයේ පරියාය සියල්ලක්ම තේරුම් ගැනීමෙන් තමයි කතා කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ. ආර්ය කාන්ත සීලය කියන්නේ සෝතාපන්න කෙනා තුල රැකෙන ඒ පුජ්‍යලය තුල රැකෙන සීලය. එයත් පුජ්‍යලයක්මයි. හැබැයි යා සීල රකින්නේ අන්නේ එයාගේ තියෙන වැටහීමත් එක්ක සමාධියට හේතු පිණිස. ඉතින් මේ සම්බන්ධයෙන් වෙන දවසක අපට සම්මාදිට සූත්‍ර ආදී දේශනා තුළදී විග්‍රහ කරගන්න පුළුවන් වෙයි. ත්‍රිවසරණයි. සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ සාමාන්‍ය සූත්‍ර අපි දිහා බලනකොට හුඟක් වෙලාවට ඒ මාර්ගය රහත්වයෙන් දක්වා යොමු කරලා එතනින් නවත්තන ස්වරූපයක් තියෙන. දැන් මේ මේ දේශනාවේදී අරහත්යෙන් පස්සෙත් දිබ්බ චක්ඛු චතුප්පාත ඥාන වගේ දේවල් දක්වලා තියෙනවා ඒකට විශේෂ හේතුවක් අපිට මතු කරගන්න පුළුවන් සංආච තෙරුවන් සරණයි තෙරුවන් සරණයි මේ අරහත්යෙන් පස්සේ නෙමෙයි තියෙන්නේ අරහත්වයට කලින් තියෙන්නේ අරහත්ය තමයි අවසානෙටම තියෙන්නේ දැන් අරහත්ය කරා යොමු වෙන කෙනෙකුගේ තව විවිධ දැන් එයා කැමති නම් එයා කැමති වෙන අපේක්ෂාව එයාගේ බලාපොරොත්තු අන්න ඒකත් එක්ක ඇති වෙන දේවල් නමුත් අරහත්යෙන් පස්සේ නෙමෙයි මේ විග්‍රහ කරන්නේ අරහත්ත්වයට කලින් තමයි මේ හැම දෙයක්ම විග්‍රහ කරලා පෙන්වන්නේ. අරහත් වුණාට පස්සේ මේව අපේක්ෂා කරනවා කියලා විග්‍රහයක් නැහැ. අරහත් වෙන්න කලින් තියෙන. ත්‍රිවස් සරණ. ත්‍රිවස් සරණ බොහොම පිසන්. ත්‍රිවස් සරණ ස්වාමීනාත් මේ ප්‍රශ්නයක් කරන්න දුනා මේ සාකච්ඡාව කරනවාක විස්තරකමද ස්වාමීනාත් මේක මේ විස්තර අදාළක් දන්නේ මම අහන්න කනත් මේ ආනන්ද සූත්‍රයේ සාමාන්‍යයෙන් රූපෝපාදාය අස්මීති හොති නො අනුපාදාය ඒ කියන වචන ඒකේ තියෙන සාමාන්‍ය පළවෙනි කියපු ඒ වාක්‍යයේ දෙවෙනි වාක්‍යයේ එකම තේරුමද නැත්නම් සාමාන්‍යයෙන් එතන සාක්ෂාත් වෙනසක් තියනවද ඒ නො අනුපාදාය කියන දෙපාරක් නැතින අර්ථයක් කියනකොට සාමාන්‍යයෙන් ඒකක් තියනවා කියන එක නේද සාමාන්‍යයෙන් කියන්නේ එහෙම එහෙම හැඟීමක් අවසන් නැතුව පොඩ්ඩක් පැහැදිලි කරන්න උත්සාහ කරනවා එතන තියෙන එක මට හරියට හවව කියන්න. සාදාසේ ආනන්ද සූත්‍රයේදී ආනන්ද සාමාන්‍යයේ සම්පාදිත පුත්‍ර පොද කියන සාමාන්‍යයේ මේ ආනන්දසේ අහනකොට එක් පැහැදිලි කරන රූපව උපාදාය ආනන්ද අත්මීති හෝති නෝ අනුපාදාය අන්න එහෙමයි තියෙන්නේ සාමාන්‍යයෙන් ඔව් එතන තියෙන්නේ රූපං උපාදාය. රූපي උපාදාන කරගෙනමයි තියෙන්නේ. නෝ අනුපාදාය. උපාදාන කරගන්න නැතුව නෙවෙයි. ඒ කියන්නේ උපාදාන කරගන්න එකම තමයි දැන් අපි දැන් උපාදාන නොකරගෙන උපාදාන කරගන්න නැතුව රූපය කියලා දෙයක් කතා වෙන්නේ නැහැ. අස්මිනේති කියලා හැඟීමක් ඇති වෙන්නේ නැහැ. උපාදාන කර ගැනීමක් නැතිව. උපාදාන කර ගැනීමකින්මයි අස්මීති කියන දේ ඇති වෙන්නේ. උපාදාන කර ගැනීමකින්මයි. උපාදාන කර ගැනීමක් නැතිව නෙවෙයි. ඒතකොට අනුපාදාය කියන්නේ උපාදාන කර ගැනීමක් නැතිව. නෝ කියනකොට එහෙම එකක් නැතිව ඒක වෙන්නේ නැහැ කියන එක. ඒ කියන්නේ අස්මීති කියන එක යෙදෙන්නේ. අස්මීති කියන එක යෙදෙන්නේ නැහැ උපාදාන කර ගැනීමක් නොමැති එකක් නැතුව. ඒ කියන්නේ උපාදාන කර ගැනීමක් එකමයි අස්මීති තියෙන්නේ. උපාදාන කර ගැනීමක් නැතුව නොවේ. නැතුව නොවේ කියන එක තමයි අර නෝ කියන කාරණාවෙන් තියෙන්නේ. අනුපාදාන උපාදාන කර ගැනීම නැතුව නොවේ කියන එක. උපාදාන කර ගැනීමකින්මයි තියෙන්නේ කියන කාරණාව තවත් ඉස්මතු වෙනවා අනුපාදානයකින් ඔය දේ ලැබෙන්නේ නැහැ කියනකොට. අනුපාදානය ඒක ඒක නෑ කියන එක කියන්නේ අස්මිති කියන එක දෙන්නේ අනුපාදානයි. අස්මිති කියන එක දෙන්නේ උපාදානයි. උපාදානෙන් අස්මිති වෙනවා අනුපාදාණයෙන් අස්මිතිය දෙන්නේ නැහැ කියන එක තමයි නෝ අනුපාදාය කියන්නේ. හ්ම්. සමහර අස්මිති කියන්නේ එතකොට අතුරු කරගෙන කියන අර්ථය නේද? අස්මිති කියන්නේ වෙමී කියන හැඟීම. ඒ කියන්නේ වෙමි අස්මිති කියන්නේ වෙමි කියන හැඟීම. ඒ කියන්නේ දෙයක් මොනවා හෝ දෙයක් කියන්නේ පංචීපාදස්කන්ධය හරි. ඒ කියන්නේ මේ ලෝකේ අපට මොනවා හෝ දෙයක් කියන කාරණාව පැනවිව දැන් එතන අස්මීටි කියන එක පැහැදිලි කරනවා යවකලාප සූත්‍රයේ මේ හැම දෙයක් මේ කියන්නේ අස්මීටි මේ මඤ්ඤණාව අස්මීටි කියන මේ මඤ්ඤණාව නිවීම එක්ක පමණයි නොයෙදෙන්නේ අනික් හැම තැනකම අස්මීටිමයි යෙදෙන්නේ නිවීමට තමයි අස්මීටි නොයෙදීම තියෙන්නේ ඒ තමයි ආසවක් හේම එතකන් අස්මීටි තියෙනවා සෝතාපන්න කෙනාටත් තියෙනවා අරහත් මාර්ගණ කෙනාට තියෙනවා. නිවීමට විතරයි අස්මීති යෙදෙන්නේ නැත්තේ. තෙරුවසන්න. බොහොම තෙරුවසන්න ස්වාමීන් වහන්සේ මේ මේක ඇත්තම අදාළ ප්‍රශ්නයක් නෙමෙයි වෙන්න බුණා නමුත් අර මේ මේක තිබින්න මම අහන්නේ මේ සංවට්ට විවට්ට කල්ප කියන්නේ මොනවද ස්වාමීන් වහන්සේ ඒ වගේ මේ ආර්ය උපවාදයක් කියන්නේ ආර්යන වහන්සේට බැන්න කියන එක නැත්නම් ඒගොල්ලෝගේ දර්ශනය වැරදි කියලා කියන එකද එහෙම අර්ථයක් පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න ස්වාමීන් වහන්සේ සංවට්ටි වර්ත කියන්නේ ලෝකේ ආරම්භ වෙන සහ ලෝකේ විනාශ වෙන ආකාරය කල්පය කියන්නේ මේ ලෝකේ විනාශ වීම සහ විනාශ වෙන කාලය සහ අවසන් වෙන කාලය. ඒක තමයි සංවට්ටි වර්ත කල්ප. ආර්යයන් වහන්සේ ආර්ය උපවාද කියන්නේ අභූතේ කියන්නේ වැරදි දෙයක් මුල් කරගෙන ආර්යයන් වහන්සේලා නිගා කියන. Taman දන්නවා මේක වැරදි කියලා. මේ විදිහට මේ කාරණා ඉදිරිපත් කිරීම වැරදි කියලා දැනගෙන එයාට චෝදනා කරන්න ඕන නිසා චෝදනා කරනවා. අන්න ඒක තමයි ආරූපවාදයක් කියන්නේ. නැතුව මේ හේතු සහිත කාරණාවක් නිර්වචනය කිරීම නෙමෙයි. වැරදි බව දැනගෙනම ඒ වැරද්ද එකම උපවාදයක් කරනවා මේ යට චෝදනාවක් කරනවා. ඒක තමයි ආරූපවාදය කියලා කියන්නේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි පින්ස්වන්ස්. ප්‍රශ්න ඉවරනම් අපි අවසන් කරමු. ලබන සතියේ මම හිතන්නේ සාකච්ඡාව නැහැ. ඒ කියන්නේ 25 නත්තල් දවස අනිත් එක සමහරවිට දලුවත් මහත්තයා දැනුවත් කරයි දන්නේ නැහැ. දින හතර වැඩසටහනක් තියෙනවා. සමහරට ඒක දෙන්න පුළුවන්කමක් ලැබෙවි. ඉතින් අද දවසේ දැන් වෙන ප්‍රශ්න නැතිනම් අපි අවසන් කරමු. එහෙමයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. ඔව් ස්වාමීන් වහන්සේ මතක් කළා වගේ අපි ලබන සතියේදී මේ සුපුදු සාකච්ඡාව සාකච්ඡාව ධර්ම දේශනාව පවත්වන්නේ නැහැ. නැත්තම් වශයෙන් තිබෙන හේතුවෙන් ඔය ප්‍රඥාව කාරණා ඉදිරියට පවුල්වල එසේ නමුත් ගෞරවනීය ශාන්වංශේ පතක් කළ විදිහට ශ්‍රී ලංකාවේදී පවත්වන උන්වහන්සේ දින හතරකම හිතන්නේ භාවනා වැඩසටහනක් ඒ වේලාවන් මම ඒ සංවිධානය කරනකින් අරගෙන සජීව දෙන්න බලාපොරොත්තු වෙනවා ඒ සෑම ධර්ම දේශනාවක්ම ඉතින් සජීවීය ප්‍රචාර කරන බලාපොරොත්තු වෙනවා සවනන් ශිෂ්‍ය වෙබ්බඩවිය ඔස්සේ අපේ ගෞරවනීය ස්වාමීන් අවකාශ දෙනවා නම් මේ බිස්නස් ස්කයිප් එකකින් සම්බන්ධ වෙලා කච්චිත ප්‍රශ්න අහන විදියටත් සකස් කරගන්නත් පුළුවන්කමක් ලැබේවි. ඒ වෙනාවල් මම දැනගෙන ඉවරලා වෙබ් අඩවියෙන්ම දැනුම් දෙන්නම් කල්යාණ මිත්‍රයන්ට සවන සිල්ස වෙබ් අඩවියට කියලා බලන්න වෙලාවල් කොහොමද කියලා. ඊටවන් සම්සාරණ. එහෙමනම් අද දවසේදීත් අප කෙරෙහි මහත් අනුකම්පාවෙන් මේ ධම් සභාවන් පිළිවැඩම කරලා මේ ලෝකේ විවිධ රටවල සිටිනා විවිධ දැනුම් මට්ටම්වල සිටිනා කල්යාණ මිත්‍ර මිත්‍රයන් හැමතෙම ගැළපෙන ආකාරයට තථාගත ධර්ම දේශනාවන් හැමදාමත් මෙන්ම විස්තර කර දෙන්නේ අපගේ කල්යාණ මිත්‍ර පූජ්‍යපාද අලබ්බේ ආනමදස්සී ස්වාමීන් වහන්සේට මේ උතුම් වූ ධර්ම දානමය පුණ්‍ය ක්‍රියාව හේතුවෙන් ඒ වගේම අප විසින් කරන ලබුවා වූ ධර්ම ධර්මයේ කටයුතු නිසාපත් කරගත්තා වූ කුසලයන්ගේ හේතුවෙන්ද උන්වහන්සේට චතුරාර්ය සත්‍ය ධර්මයේ පූර්ණ වශයෙන් අවබෝධ කර ගැනීමට අවශ්‍ය ප්‍රඥාව ලැබීමට මෙම සියලුම පුණ්‍ය කර්මයන් හේතුවක් වේවායි ප්‍රාර්ථනා කරමින් අපි ගෞරවනීය ස්වාමීන් වහන්සේට යොමු වෙමු අද සාකච්ඡා නිමා කිරීම සඳහා. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. අද දවසේදී බුදුරණවහන්සේ දාල උතුම් බුද්ධ භාෂිතයක් සාකච්ඡා කිරීම තුළින් රැස් කර ගන්නට දුන මේ සියලු පුණ්‍ය ධර්මයන් පින්කම් දෙවියෝ අනුමෝදන් වෙත්වා. එවගේම අප නමින් මියගේ ඥාතීන්ට අනුමෝදන් වෙත්වා. විශේෂයෙන් අපවත් වදාළ පූජනීය කටකරුන්ද ඥානන්ත ස්වාමින් වහන්සේට නිවී සැනසෙන්න මේ සියලු පින් උපකාරයක් වෙත්වා. මගේ ගුරු දේවයන් වහන්සේට, උපාධ්‍යයන් වහන්සේට ලෝක ශාසනය සුරකින්න දහම ඉස්මතු කරන දහමේ හැසිරෙන සියලු මහා සංගරුවනට නිවී සැනසෙන්න මේ සියලු පින් උපකාරයක් වෙත්වා. ඒ වගේම සවන්ට සිසිල සජීවී දහම් සාකච්ඡා මෙහෙවන දලුවත් මහත්මයාටත් මේ සඳහා මාව යොමු කරපු මහාචාර්ය රවින්ද්‍ර කොග්ගලගේ මහත්මයාට ඒ වගේම නිහාල් රූපසිංහ මහත්මයාට නායක හමුදාපති සිරිමුවන් රණසිංහ මහත්මයාටත් ඒ වගේම මේ සඳහා ප්‍රචාරක කටයුතු ආදී මේ සියල්ලක්ම කරන සියලු දෙනාටත් මේ සඳහා සහසම්බන්ධ වන ඔබ සියලු දෙනාටමත් නිවී සැනසෙන්න මේ සියලු පුණ්‍ය ධර්මයන් උපකාරයක්ම වේවා සියලු දෙනාටම තෙරුවන් සරණයි